අද ඒ අනුව ඊගාවට තියෙන අකාලික කියන ගුණයයි අපිට ඉදිරිපත් වෙන්නේ නිසා අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් මේ අකාලික කියන ගුණයයි දක්වන්න ඉස්පත් කරන්න වෙන්නේ. ඉතින් ඒක අර ධර්ම පෙරහරක් විදියට පෙර පාළියක් විදියට ධර්ම හේතුප්‍රත්‍ය මේ પરම්පරාවක් විදියට බැලුවොත් සාන්දිටික සන්දෘෂ්ට කියන වචනේටම ඔබ සමානාර්ථයක් තියෙනවා අකාලිකයි කියන එක. සාන්දිටිකයි කියන එක අපි තේරුම් ගන්න උත්සාහ කරුවේ තම තමන් විසින් දක දන ගන්නවා කියන එක. තමන්ම දැක ගන්නවා කියන එක. අනේ දැක ගන්න අදහසම තමයි කල්මයවා දැක ගන්නවා කියන එකයි අකාලික කියන පදයෙන් සඳහන් කරන්නේ. ඒකට විරුද්ධාර්ථ පාදයය කාලික කියන පදයයි. ඒ නිසා යමක් තමාම දැක ගන්නවා නම් ඒ දර්ශන කෘත්‍යය එතන ඊතරමයි සිදුවෙන්නේ. ඒක මේ ඒහි පස්සික කියන ගුණය විපස්සනා කියන වචනයත් එක්ක බොහොම නෑදෑකමක් තියෙනවා. විපස්සනා කරන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකීම. ඒ දැකීම සඳහා අවශ්‍ය කරන සති සමාධි ආදී ගුණ ධර්ම වඩන එකයි. එහෙම කරගෙන කරන යනකොට මේ අකාලික ගුණේ මොකද්දෝ පරිණාමයක් සිදු වෙන්න පටන් ගන්නවා. ඒ අපි ධර්ම මාර්ගයේ යනකොට ප්‍රතිපදාවේ යනකොට අපි ගත්තොත් ඒකේ මේ දානය, සීලය, භාවනාව කියලා ගිහියත්න්ගේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වගේම භාවනා කරන නැත්නම්ගේ ගත්තොත් සීල සමාධි ප්‍රඥා කියලා ශික්ෂා තුනක් තියෙනවා. ඒවා එකින් එකට එකින් එකට තුඩු දෙන දේවල්. දානි සීලයට සීලේ භාවනාව. ඊගාට සීලේ සමාධියට සමාධි ප්‍රඥාවට ප්‍රඥාවේ මාර්ගඵලවලට අන්න ඒ தත්වලදී ඒ මුල් මුල් කුසල් අකාලික ගුණෙන් අඩුයි. ඒ කුසලයක් කරලා සෑහෙන කාලයක් යන්න ඕනේ ඒක ප්‍රතිඵල ලබා ගන්න. නමුත් සීල කුසල සමාධි කුසල ප්‍රඥා කුසල යනකොට ඒක වහා ප්‍රතිඵල දෙන ගතිය එන්ටෙන් ටෙන් ටෙන් ටෙන් වැඩි වෙන ගතියක් තමයි තියෙන්නේ. ඒක නිසා ඒකේ උත්කෘෂ්ඨම අර්ථයෙන් තමයි අකාලික කියන පදේ පාවිච්චි කරන්නේ. ඒ නිසා අටුවා විවරණ වගේ තැන්වල අකාලික පදේ පෙන්වන්නේ මාර්ග ඵල අවස්ථාව කියලා. මාර්ගයේ කෙලවර කරොත් ඒක චිත්තක්ෂණයක්වත් පවා නොවි ඵල අවස්ථාවටපත් කරන්න පුළුවන්. නමුත් මේ මාර්ගඵලය සඳහා විදර්ශනා ඥාන වැඩෙනකොට මුලදි මුලදි ඒ තරම්ම වහවහ ප්‍රතිඵල දෙන ගතියක් අඩුයි. එහෙම නොදෙනවමත් නෙවෙයි ඔය උග්ඝට්ටඤ්ඤු විපංචතඤ්ඤු වගේ හොඳ තීක්ෂණ බුද්ධිය ඇති ඇත්තන්ට මාත්‍රකාව ප්‍රකාශ කළ පමණින් ඒ අකාලික බව දැක දැන ගන්න පුළුවන්. ඒ උපතිස්ස කෝලික කියන ඒ තරුණයන් දෙදෙනාට ඒ උපතිස්සට හමු වෙච්ච ඒ අස්සජි ස්වාමීන් වහන්සේ "යේ ධම්මා හේතුපබවා" කියනකොටම මේ මේ පළවෙනි උපදින තාක් සංස්කාර ධර්ම නැති වෙන සුළුයි කියන එක අවබෝධ වුණා. කෝලික කියන තරුණයාට "තේ සංචයෝ නීරෝධෝ එවං වාදී මහා සමනෝ" කියනකොටම ලොකු වෙනසක් හැබෑ වෙනසක් ඒ බලපදේම තිබුණා. අනාද වෙන්දිකස් වෙන්දිකස් කියන්නේ සුදන්ත මේ පාඨකතුමාණන් බුද්ධෝ ලෝකේ උපාදෝ කියනකොටම බුදුන් ලෝකේ උපදිනවා කියනකොටම මා විශාල වෙනසක් වෙලා මාර්ගඵල ඥාන ලබන්න තරම් හේතු වුණා. නමුත් ඒක භාවනා කරන හැම කෙනෙකුටම එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ ಗುಣ අකාලික ගුණය එන්නේ එන්නේ එන්නේ වැඩිවීමක් තමයි සිදු වෙන්නේ. පළවෙනි පළවෙනි ඥානවලදී ඒක ජන්ම ගන්නකොට හිමීට හිමීට තමයි සිදු වෙන්නේ. අවසානයේදී තමයි ඒකතු කරගත්ත ගැම්ම තුලින් ඒක ප්‍රමාණයක් කඩාගෙන යනකොට අකාලික ගුණේ කියනවා. ඒක ඊට වැඩිය අඩුයි සමත භාවනාවේ. ඊටත් වැඩිය අඩුයි සීලේ. ඊටත් වැඩිය අඩුයි මේ දානේ. ඉස්සර අපි දානවා අවුරුදු 30කට ඉස්සෙල්ලා වගේ දානයක් දුන්නොත් ඒ කාන්තේම ආනිසංස ප්‍රකාශ කරන්නේ ලබනාත්මෙට. ඒක දීර්ඝ පිං වාක්‍යයක් සඳහන් කරනවා මේ පිං මේ පිං නිසා මතු වේද මෛත්‍රී බුදුහාමගේ ශාසනේ හරි මතු භවයක හරි මෙන්න මේ මේ ආකාරයේ භව සම්පatti ලැබේවා කියන. නමුත් ඔය පසුගියටිකේ ඔය භාවනා පැත්තට විවසනා පැත්තට මේ යම් ප්‍රමාණයක ප්‍රවණතාවයක් ජන විඥානයක් ඇති වුණාට පස්සේ ඒක දැන් ලැජ්ජාවට කාරණාවක් කරනවා. දැන් එහෙම කවුරක්වත් අනුශාසනා කරන්නේත් නැහැ. ඒක අනුශාසනා කරනකොට කියන ලැබනා වූ ඒ සම්පත් කෙරෙහි ලොල් නොවි නිවනට යොමු වෙනවා කියන අදහසට කියලා දීලා තියෙනවා. ඒක එදා ඉඳලම තිබුණ දෙයක් තමයි මේ පහළ පන්ති කෙලස් කුසල් වලදී ප්‍රතිඵල කාලිකයි. එන්නේ එන්නේ තමයි අකාලික බවට පත් වෙන්නේ. ඒක ඔය විපස්සනාවේදී මේ මුලින් මුලින් අපි අර පළවෙනි දවසේම තීන්දුව කරගත්තා කතා කරගත්ත සුවක්ඛාත ධර්ම විනේ මේ නාම ධර්ම රූප ධර්ම වෙන් කරලා හඳුනා ගන්න මට්ටමට තද ගති, කුණුසුම් ගති, සිසිල් ගති වාගේ ඒ රූප ද්‍රව්‍ය මේව තමයි මේ රූප ධර්ම මේව තමයි භාව ලක්ෂණ මේව තමයි ස්වභාව ලක්ෂණ කියලා මේ එව්වත් එකිනෙකින් වෙන් කර ගන්නවා ඊතාවට ඒවා දැනගන්න දැකගන්න වෙන් කර ගන්න ගත්ත තමයි නාම ධර්මය කියලා කියන්නේ චිත්තචෛසික ධර්ම කියන්නේ කියලා මේක වෙන් කර ගත්තොත් ඉස්සල්ලාම දවසේ ඒ දේ වෙන් කර ගන්නට ගාකල් ප්‍රයත්න කරන්න ඕන උගාකල් ප්‍රයත්න කරනවා තමයි තේරෙන්නේ ආ මේක තමයි මේ නාම ධර්මය කියලා කියන්නේ මේක තමයි රූප ධර්මය කියලා කියන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ නම් එක තප්පරයක්වත් ගන්නෙ නැහැ අනිත් දවසේ කරනකොටම හිත තියෙනකොටම මෙන්න මේ කම්පන චන්ත්‍ර උණුසුම් සිසිල්කක් තමයි රූප ධර්ම කියලා කියන්නේ ඒක එකිනෙක වෙන්කොට දැනගන්නා ගතිය තමයි නාම ධර්ම කියන්නේ කියලා දකින්න දකින්න ඕනම දෙයක මේ නාම ධර්ම රූප ධර්ම දෙකීමේ වේගයක් එන්න පටන් ගන්නවා මට මතකයි ඔය හතර පන්ති පහේ පන්ති ඉන්නකොට මේ ඉස්කෝලේ ගියාම මේ පදයක ඉස්තිලිංග පද පුරුෂලිංග පද උගන්වන්නට පන්ති දුකන. ඉගෙනුවාට පස්සේ තීතික බොහොම අමාරුවෙන් තමයි මේ කියලා දෙන්නේ. මේවා ස්ත්‍රීලිංග පද, මේවා පුරුෂලිංග පද, මේවා නපුරුෂක ලිංග කියලා. ඉතින් ගෙදර වෙල්ලෙවලා ඒක හිතවත් අගන් බැලුවට පස්සේ කිසිම පදයක් ඉදිරිපත් වෙච්චාම ඒක ස්ත්‍රීලිංග පුරුෂලිංග භාවය බලන්නේ නැතුව අතාරින්න දෙන්නේ. දකින දකින්නේ කියේ ආ මේක මදි ස්ත්‍රීංග පදයක්. මේක පුරුෂ ලිංග පදයක්. මේක නපුසක ලිංග පදයක් කියලා අර දැනුම හිතට වැදුනට පස්සේ වහවහ ඒක අවබෝධ වෙන ගතියක් තියෙනවා. එහෙම තමයි මේ ආකාරනේ අපි ටික ටික සූත්‍ර කරගෙන යන්නේ. ඒ වගේ තමයි අර නාම ධර්ම රූප ධර්ම ඉස්සල්ලාම අඳුනාගත්තට පස්සේ අඳුර ගන්න බොහොම කල් යනවා. කාලිකයි. අකාලිකව වෙන්නේ නැහැ. ඒක පහු වෙනකොට පහු වෙනකොට ඒක අඳුනාගත්තත් ඒකේ ලොකු චිත්ත ප්‍රසාදයක් පහළ වෙන්නේ. ඒක ඉතින් දන්න දෙයක් නේ කියලා ඉදිරිය බලන ගතියක් තියෙනවා. එතකොට මේ නාම රූප වෙන් කරලා බලලා එනේන දේ වෙන් කරන්න බැලුවට පස්සේ ඒ පුද්ගලයාට වැටහුණොත් ඕනම භාවනාදී ඉදිරිපත් කරන ඕනම ධර්මතාවයක් මේ දෙකට කඩලා බලන්න බැරි කමක් නැත්නම් හැම දෙයක්ම ලෝකයේ ඇතුළත තියෙන නාම රූප දෙකෙන් කිය වෙන් කරලා බැලුවොත් ඒ පුද්ගලයාට ඒ අකාලික භාවයේ වැඩිමත් එක්කම බලනකොටම මේ කොටස නාම මේ කොටස රූප කියලා තේරෙනවා අනිවාර්යයෙන්ම හම්බ වෙන ප්‍රතිඵලයක් තමයි මේකේ ආත්ම ස්වરૂපය මදයක් අරයක් නොවෙනස් වෙන දෙයක් පාලනය කළ හැක්කක් ආන්තු මට්ටම වල හැක්කක් නැති බව. එතකොට ආත්මවාදයක් පිළිබඳව මුල්ම පැලිර. විශාල ඝන බහලව තිබුණු ඝන සංඥාවට යට වෙලා තිබුණු දේ නාම රූප වශයෙන් වෙන් කරලා පටන් ගන්නකොටම නිකන් පැලිරක් කියාවල. ඒක සර්වඥාන්සේ දේශනා කරන්නේ සචේ නේරේති අත්තානං කංසෝ උපහතා යත එලෙසපත්තෝස නිබ්බාණං කියලා. සර්වඥයන් සඳහන් කරනවා කස්ලෝ භාණ්ඩයක් නැත්නම් ලෝහ මේ අපි ගත්තොත් මේ කාන්තාරේ ඒක තනි ලෝහයක් තනි ඒකකයක් තනි ගුලියට තියෙන. ඉතින් ඒකට අර gediyen ගහනකොටම ඒක නාද බින්නාද වෙනවා. ඉතින් ඒක පැලිලාද නැද්ද බින්දිලාද නැද්ද කියලා බලන්නත් අපි කරන්නේ කඩෙන් ගන්නකොට තට්ටු කරලා බලනවා. සතුවර පාග නාද නින්නාද කරනවා යම් විදිහකට මොක පැලිරක් ගිහිලා තිබුණා නම් එහෙම නාද නින්නාද කරන්නේ එතකොට අපි දන්නවා පැලිරක් තියෙනවා කියලා ඉතින් ඒ වගේ තමයි කියනවා සර්වචන්නාගේ යම් කිසි කෙනෙක් හද බල ආත්ම දෘෂ්ටියෙන් ඝන බහලයි නම් ඒ පුද්ගලයා විතරෝම මම මාගේ මගේ ආත්මය කියන හැඟීමෙන් ජීවිතය දිහා බලනවනම් එයාට කවුරුන් තක්තු කරපු ගමන් මහා ගෝසාවක් එනවා කියන්නේ. කිව්වොත් වචනයක් අරින්නේ නැහැ. දිගින් දිගට දිගින් දිගට ගැටෙන්න යනවා. ගැහුවොත් ගහනවා. දැන්නොත් බයිනවා. අන්නේ විදිහට ඒ පුද්ගලයා රාව ප්‍රතිරාව දෙමින් නින්නාද කරන ගතිය ඝන බහල කණු ආත්ම සංඥාවේ ස්වභාවය. ඒ නිසා බුදුහාමුදුරුවෝ පුරුදු කරන්න කියනවා සචේ නේදේසි අත්තානම් කංසෝ පහතය යත. කංශ භාණ්ඩයක් කැඩුනහම කොහොමද කියන එක සට්ටු කරලා බොල්ලලක් නෙන්නේ. ආන්න ඒ වගේ Tamanne බැන්නට නොබැන සිටීමේ හැකියාව එන්නේ අර දකින්න දේවල් නාම රූප විතරයි. ඒක මේ ආත්මයක් කියලා දෙයක් නැහැ. ඉතින් මට ඕක බැන්නට ඕක ඇඟේ වදිනායි කිය ප්‍රතිඋත්තර දෙන්න යන්නේ. නින්නාද රගින්නේ නැහැ. ගැහුවොත් ගහන්න යන්නේ. බැන්නොත් බනින්න යන්නේ. අන්න ඒ විදිහට පුහුණු කරන්න කියලා. එහෙම පුහුණු කරන්න බෑ හිතලා. භාවනා කරලා එන එන ඕනම දෙයක් එන එන ඕනම අරමුණක් අපි කියවත් ආස්වාස ප්‍රසආතේ හරි ශබ්ද හෝ වේදනා හෝ හිතවිලි කොයි එකවත් මේ නාම රූප වලට බෙදන්න බැරි දෙයක් නැහැ කියන මට්ටමට ගිය දවසට තමයි අකාලිකෝ මේ බුද්ධිලාට තේරෙන පටන් අරන්නේ කල් නොවේ වම ඔහොම නෙවෙයි කොයි තාලෙන් බැලුවත් මේකේ ආත්මයයි ගත හැකි හරවත්තියක් මේකේ ජීවාත්මය කිය. ඉන්ද්‍රයන්ගෙන් සැප ලැබීම සඳහා මෙහෙවිච්ච ජීවයක් ජීව ආත්මයක් මේක නෑ කියන එක තේරෙනවා. ඉතින් ඊට පස්සේ ඒ පුද්ගලයා අර එකිනෙකට වහා ප්‍රතික්‍රියා නොකරන ගතිය ඒ නාම රූප පරිච්ඡේඥානේ අතුරු ඵලයක් තමයි. ගලිච්ච කාංශ භාණ්ඩයක් වගේ. ලෝහ භාණ්ඩයක් වගේ මේ එකට එක නින්නාදනය කියන්නේ මේ සාරම්භෝ තේන විජ්ජති කිය. සාරම්භය කියලා කියන්නේ එකට එක කියන කම. ඒ ආත්ම සංඥාවෙන් ඇති කෙනාට මොනවාර කිව්වොත් එකට එක කියනවාමයි. ඒ වෙනසට එක නොකිය හිටියොත් ඒක වටින්නේ නැහැ. ඒක විතර මදි මොනවා හරි කියන්නේ. ආන්නේ එහෙම තමයි ඒ අඝන සංඥාව තියෙන කෙනෙකුට. ඒක කාලෙක කන්තෝරු ගෙසල් මිනිස්සෙකෙන් මිනිස්සෙක් ඒ මිනිසාගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඒ මිනිසා අපිට ප්‍රශ්න තුනක් අහනවා. ඉතින් එක දවසක් මිනිස්සෙක් ඒක දැනගන්න ඒ මිනිසාගෙන් අහුවලු ඔහිගෙන් ප්‍රශ්නයක් අහපුවාම ඔහි ප්‍රශ්න තුනක්වත් අහනවනේ ඊට අර්ථ කවුද මමද කවුද කිව්වේ කියලා. ඒක තමයි සබහා. මොන හරි වෙච්ච ගමන් තට්ටු කරපු ගමන් නාදකින් නාද දෙනවා මේක මේ නාම රූප පද්ධතියක් බව දක්වනවා. ඒක නිසා මේ අකාලික බව හොඳට තේරෙනවා නම් තමයි තේරෙනවා මේ වෛරයෙන් වෛරය කවදා සංසිදෙන නතරකරන්න මේක තියෙන මේ මේ සත්‍යයක් ඇවිල්ලා කන්ට වැදුනා. ඒක වහා ප්‍රතික්‍රියා නොකර වහා විනිශ්චයකටපත් නොකර ඒ කණින් අහන මේ කණින් යන්න ගියාම ඔය අද ලෝකේ තියෙන යුද්ධ අද ලෝකේ තියෙන ගැටුම් මොකක්වත් නැහැ. ඇත්තටම අද ලෝකේ නිෂ්පාදනය කරන ආහාර හොඳටම ඇති සියලු මිනිස්සු. නමුත් වෙලා තියෙන්නේ මේ කෙනකා මේ ආත්ම සංඥාව නිසා කියන එක ගොඩ ගහගෙන ඒකට බුතිය. නැති ඒවාට මොකක්වත් නැහැ. එහෙම වෙන්නේ නැහැ මේ භාවනා කරන මට්ටමට આવොත් සාංගික සත්‍යර තමයි වැඩේ. ඔක්කොම පොදු. ඊට පස්සේ තියෙනවනේ ඔක්කොටම තියෙනව නැත්තම් කාටවත් නැහැ. ඒක හරි සතුටක්. ඒක මේ කාලික පදයට සම්බන්ධ එකක් නෙවෙයි මේ කතාව කරගෙන යනකොට මතක් වෙච්ච එකක්. ඉතින් ඊට පස්සේ මේ නාම රූප පරිච්ඡේඥාන යන්තනක එනේන නාම ධර්මයක රූප ධර්මයක ස්වභාවික ලක්ෂණ දකින්න මට්ටමට පිරිච්ච මට්ටමට දකින්න දකින්න ගමනන්න පුළුවන් වුණොත් අකාලිකවම ඒ කුතිරට මේ ජීවිතයේදීම අර වහා ප්‍රතික්‍රියා කරන ගතිය එකට එක කියන ගතිය සාරම්භය අඩු වෙන්න පටන් ගන්න ගතිය තියෙනවා. එතකොට හැබැයි ලෝකයාට පේන්නේ ලෝන්ජල් වෙනවා වගේ. හොඳ බය නැතුව වගේ. මොනවා කිව්වත් අවසන් කුප්පන්න බැරි ගතියක් වගේ. නමුත් සරුවත් chance අපිට කියලා තියෙනවා සචේනේරේති අත්තාන කංසෝ උපහත යත ඒසපත්තෝසේ නිබ්බාන සාරම්භෝතේන විච්ඡති උඹ කැඩිච්ච කංශ ලෝහ භාණ්ඩයක් වගේ ලෝහ භාණ්ඩයක් වගේ හික්මියක් එතකොට ඒ භාණ්ඩයට කවුරු හරි තට්ටු කරාට නාද නින්නාද දෙන්නේ එතකොට උඹ තුලින් ඒකට ප්‍රතික්‍රියා යන්නේ එකට එක කියන්නේ ඒ මොකද මේ ජීවිතේම අකාලිකවම නාම රූප වශයෙන් සලකන්න පුරුදු වෙච්ච එකනට මේ මට කිව්වය මේ කියාපේක මගේය මමය කියන හැඟීම නෙවෙයි ඇති වෙන්නේ නාම රූප විග්‍රහයක් වෙන්නේ. ඉතින් ඒක එහාට ගියොත් තව ටිකක් මේ මේ හැම හේතුවක්ම හැම නාමයක්ම හැම රූපයක්ම හේතු ප්‍රත්‍යයෙන් හැදිලා තියෙන්නේ කියලා නාමය නාමයේ හේතුව රූපේ රූපේ හේතුව කියලා හේතුත් එක්ක දකින්න පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ මුනත දකින නාම රූප දෙක විතරක් නෙවෙයි ඒක බොහෝ වේලා බලා සිටින්න. ඒකේ ආකාරات එක්ක බලන්න හිටියොත් මේ කිසිම නාමයක් කිසිම රූපයක් හේතු රහිතව පහළ වෙන්නේ ඒකට ආවේනික වූ හේතුවක් ඇති විට පමණමයි ඒ ඵලය පහළ වෙන්නේ. දක්මන් කරනකොට උදාහරණයක් ගත්තොත් අපි වම දකුණ වශයෙන් මෙනෙහි කරන්න කියනවා. ඉතින් අපි හිතමු විනාඩි 15ක් 20ක් එක දිගට දක්මන් කරන්න යන්න පුළුවන්. ඒක ගුරුවරයාට වැටහුනොත් විදර්ශනා පැත්තට යනවනම් මතක් කරලා තියෙනවා ඉස්සල්ලා වම දකුණ කියලා එක එක මෙනෙහි කරපු එක හොඳයි නං. හිත කී කරුණා ඔසවනවා, තබනවා කියලා පියවර දෙකට මෙනෙහි කරන්න. එක පියවර දෙකට මෙනෙහි කරන්න. ඒකත් අපි හිතුව මෙයා දක්ෂ වුණයි කියලා. එහෙම නැත්නම් ඔසවනවා, යවනවා, තබනවා කියලා එක පියවර තුනට මෙනෙහි කරන්න. ආන්න එහෙම මෙනෙහි කරලා සමහරුන්ට ඒක හුදෙට සීහෙන පෑහෙන ගතියක් එනවා. එතකොට කියනවා ඔසවන්න හිතෙනවා ඔසවන. යවන්න හිතෙනවා යව. තබන්න හිතෙනවා තබනවා කියලා ඒ හැම කටයුත්තකම ඇති නාම කොටාසේ චේතනාව හිත ඒ ස්ථානව තමයි මේ චිත්ත කිරිය වායු ධාතු වැඩ කරන්නේ කියලා ඒ අර රූප ධර්ම දිගේ හොඳට පුරුදු කරපු හිතට හේතුවක් අල්ලලා දෙන්නේ. ඉතින් ඒකකොට අපිට තේරෙනවා මේ කකුල ඔසවන්න හිතන හිත ඉස්තර වෙනවා. ඊගාට එසවීමේ කටයුත්ත ගිහිල්ලා එසවීම හිත නතර වෙච්ච තැනම ක්‍රියාව නතර වෙනවා ඊට පස්සේ යවන්න කියලා හිත ඇති කරනකොටම ඒක ඉස්සර වෙලා යැවීමේ කටයුත්ත වෙලා හිත නතර වෙනකොට නතර ඊට පස්සේ තැබීමේ කැමැත්ත ඒ තනුව හිත පාත් කරගෙන යනකොට තැබීම නතර වෙන තැනම ඒක නතර වෙනවා අකාලිකවම දැක ගන්න පුළුවන් අපි කියමු ගෙදරක විදුලි පද්ධතිය තියෙනවායි කියලා මේ ස්විච් බෝඩ් එකයි. ඒ අනුව ෆෑන් එකක් තියෙනවා. සීතකරණයක් තියෙනවා. උණුසුම්කරණයක් තියෙනවා. විදුලි ආලෝකයක් තියෙනවා. වෙන මැෂිමක් තියෙනවා කිය. ඒ ස්විච් එක දැම්මට පස්සේ ඒකට අදාළ ඒ ෆෑන් එක කරගෙන පටන් ගන්නවා. විදුලිය බොත්තම තද කිරීලා තමයි පළවෙනි ක්‍රියාව. ඒ කිව්වර වෙච්ච ගමන් ඒක නතර වෙනවා. ඊට පස්සේ රත්කරන ස්විච් එක දාපුවාට පස්සේ ඒක රත් වෙන්න පටන් ගන්නවා. රත් කරන එක විදුලි ධාරා නතර වෙනකොට තාක්ෂික වෙලේ නතර වෙනවා. කරකෝණ යන්ත්‍රයකට විදුලිය දුන්නට පස්සේ යන්ත්‍රය කැඩලා නැත්නම් ඉතින් කැරකෙට පටන් ගන්නවා. විදුලිය කපහරපු ගම නතර වෙනවා. ඉතින් එතකොට තේරෙන පටන් ගන්නවා විදුලිය කියන්නේ වෙන මැජික් එකක් නෙවෙයි. ඒක ශක්ති විශේෂයක්. මේ ශක්ති කියනවනම් ඒක උණුසුම, ඒක සිසිලස, ඒක කැරකෙනවා, ඒක ආලෝකය ලබලා දෙනවා, කටයුතු කරනවා. ඒ වගේ මේ යන්ත්‍රය අපේ ශරීරයේ මේ හේතුඵල ධර්ම ක්‍රියාත්මක කරන්නේ හැම වෙලාවෙදීම හරියට ෆෑන් එකට ස්විච් එක දැම්මම ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නැහැ. ලයිට් එකට ස්විච් එක දැම්මට මහන මැෂින් වැඩ කරන්නේ නැහැ. හරියට කල්ලාතෝ වයරින් කරලා තියෙනවා. ආන්නේ දැක්කට පස්සේ තේරෙනවා මේක ඉතාමත්ම සංකීර්ණ වුණාට මේකේ මූලික නවකාර ධනපරදාහන් කෙනෙක් නැහැ. පරමාත්මයක් නැහැ. ජීවාත්මයක් නැතුව වගේම පරමාත්මයක් නැති වෙච්ච කතිය එනකොට ඒ පුද්ගලයා තුළ අර ජීවාත්මේ නෑ කියලා ගත්ත පුංචි කැඩිල්ල තවත් දෙගුණ සෙගුණ වෙනවා මේකේ තියෙන සම්පූර්ණ අවදියෙන් හිටියොත් සතියෙන් හිටියොත් කරන කටයුත්තේදී අප්‍රමාද වුණොත් එහි කිසිම තැනක අදාහ ගන්න බැරි කිසිම ආශ්චර්යවත්යක් කිසිම මැජික් එකක් නැහැ කියලා. උපමාවක් හැදෙට කිව්වොත් එහෙම ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ විනිශ්චයකාරෝ දෙනට අමතරව කැමරාකරණයක් සිදු වෙනවා. ඉතින් මොන්නම හරි කැමරා ක්‍රිකට් පිළිබඳ ක්‍රීඩා පිළිබඳ විනිශ්චයක අඩුපාඩුවක් වුණොත් ඒ කැමරාකරණය හොඳට වෙලා තියෙනවනම් ඒ යන්ත්‍රය නැවත පිටිගත කරලා බලනකොට ඕන විදිහට විනිශ්චය කරන්න පුළුවන් කවදාකවත් කවුරක්වත් ඒකට විරුද්ධ වෙන්නේ විදිහක් නැහැ. මොකද මේ යන්ත්‍රයේ ඒක පක්ෂයක් ගන්න දෙයක් නෙවෙයි. ඒ වගේ අපි සතියෙන් කටයුතු කරනවා නම් අපිට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පේනවා මේ මම අස්වාභාවික විදිහට අභූත විදිහට දේවල් සිද්ධ වෙනවා වගේ. නමුත් භාවනා කරගෙන කරන යනකොට මේ අකාලික ගුණය නිසා මේ හැම දෙයකම මුලැමැදාක බලා ගන්න පුළුවන්කමක් තියෙනවනම් මේකේ වෙන සෑම දෙයක්ම හේතුඵල ධර්මතාවයක් අනුවයි සිදුවෙන්නේ. ඒ අදාළ හේතුව නිසා අදාළ ඵලය ලැබෙනවා මිසක් විෂම හේතුක ඵල කවදාකවත් ලැබෙන්නේ නැහැ. ලෝකෙ වෙන්නේ නැහැ. ඒකම අහේතුක දේවල් වෙන්නේ නැහැ. ඒ වගේම කලින් සම්පූර්ණ විනිශ්චය වෙලා සම්පූර්ණ කර්මවාදයක් අනුව ලෝක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙතන භ්‍රමචර්යයකට ඉඩක් තියෙනවා. අපි උත්සාහ කළොත් ඒක හොඳට දැනගෙන හිටියොත් ඒ දන්න යොදන කාලයට හා සාපේක්ෂව ඒ පුද්ගලයාට එතන එතනම දැනගන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒකේ ඒ අපි ගත්තොත් දැන් ওই කතා කරන පච්චේ පරිග්‍රහ ඥානෙ වගේ එකක මුලදී එච්චර ලස්සනට ඒ අකාලික බවක් පේන්නේ නැහැ. නමුත් ඒකේ හොඳට හිත කර්මන්නේ වුණාට පස්සේ හිතය යහුසුළු වුණාට පස්සේ හැම දෙයකම ඒ සම්බන්ධතාවය දකිනකොට මේ ලෝකේ නිකන් හොඳට සුසර කරපු යන්ත්‍රයක් වගේ තමයි. ඒ යන්ත්‍රේ වැඩ කරන්නේ මෙන්න මේ ආකාරයේ චිත්ත නියාම ධර්ම, කර්ම නියාම ධර්ම, උතු නියාම ධර්ම, බීජ නියාම ධර්ම හොඳට වැටෙනකොට මේවා සර්වචනහන්සේගේ දේශනාවක් වශයෙන් සර්වචනහන්සේ මොනතරම් මේ ස්වකහාත විදිහට සුන්දර විදිහට මේවා දේශනා කරලා තියෙනවානේ. ඒක අපිට දැක ගන්න පුළුවන්. උන්වහන්සේ දේශනා කරාට සද්ධාවෙන් නෙවෙයි. සාන්දෘෂ්ටිකව දැක ගන්න පුළුවන්. නමුත් මේ සාන්දෘෂ්ටිකව දැක ගන්නක මේ කාලික භාවයෙන් තමයි පටන් ගන්න. ටිකක් වෙලා යන ආයෝජනයකින් පටන් ගන්න. කරගෙන කරගෙන කරගෙන ගියාට පස්සේ ඒක අකාලික බවට ආවට පස්සේ අන්න ඒ ඥානයේ පිළිලා ඊගාව ඥානයට යනවා. පඩිය පඩිය පඩිය පඩිය යනවා වගේ නාම රූප පරිච්ඡේ ඥාන ඊගාට පච්චේ පරිග්‍රහ ඥාන ඒක ගියාම පච්චපරිකා ඥානෙට ගියාට පස්සේ දක්ෂින දකින්න ඕනම දෙයක නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් බලනකොට දේ මතු පිට පෙන්වන්න හදන ඔපේ නැත්තම් සිවිය නෙවෙයි විනිවිද දකින්න පුළුවන් ගතියක් තියෙනවා මේ සෑම දෙයකම ක්‍රියාත්මක වෙන්නේ මේ ස්ත්‍රී පුරුෂ ભેද තිබුණට ක්‍රියාප්‍රිය භාව තිබුණට නාම රූප ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නම් සම්පූර්ණ සනාතන ධර්ම කොටසක්. ඒ වගේ අපි බාහිර වශයෙන් ස්ත්‍රී පුරුෂ කිව්වට හරි වැරදි කිව්වට ධාර්මික අධාර්මික කිව්වට ඒ සෑම දෙයකම ඇතිව නැතිව යන බව කවදාකවත් ඉක්මවන්නේ. එහෙම ඇතිව නැතිව බව කියනවනම් ඇතිව නැතිව යන බව කවදාකවත් එවැනි දෙයකට ආර්ය ව්‍යවහාරයේ සැපක් කියලා කියන්නේ. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා නම් ස්පාසු නැතුව පෙළනවනම් ඒකට ඒකාන්තයෙන්ම කියන්නේ දුකක් කියලා. ඉතින් ඒ විදිහට යමක් අනිත්‍ය නම් යමක් දුක නම් කවදාහක්වත් එවැනි දෙයක ආත්මහරයක් සාරයක් තර්කානුකූලව ගන්න බෑ. ඒ නිසා මේ සම්මසන ඥානයේදී පළවෙනි වතාවට ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ චැටිති වශයෙන් කලාප වශයෙන් සෑම දෙයකම ඇත්තා වූ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මය. ඒක පේන පටන් අරගත්තට පස්සේ අපි වීඩියෝ භාණ්ඩයක් තියා බැලුවත් ඒක පේන්නේ බිඳිලා නැති වුණාට බිඳෙන සුළු දෙයක් විදියට. ඉතින් එහෙම බිඳෙන සුළු දෙයක් බව දන්නවනම් කාගරය අත අහම්බෙන් වැදිලා කරුණාට පස්සේ ඉතින් ශාත බඳගෙන ආනන්දයක් නෑ. ඕක බිඳෙන සුළු. බිඳෙන සුළු දෙයක්. ඒ වගේම අපි හොඳටම ප්‍රිය කරන මනාප කරන කෙනෙක් අකාලේ මිය පරලෝ ගියාට එච්චරම හැලෙන්න දෙයක් නැත්තේ නෑ. මෙයා මැරෙන සුළු කෙනෙක්, ලෙඩ වෙන සුළු කෙනෙක් කියන එක දැනගන්න. ආනේ විදිහට මේ අකාලික බව තීව්‍ර වෙන්න වෙන්න වෙන්න දේවල් මතින් අපිට ලැබෙන්න තියෙන දුක් පීඩා, චිත්ත පීඩා, එහෙම නැත්නම් ආතති, මානසික මේ විලෝපන අහේතුක දේවල් බව. අපි ඕන කමෙන් දාගන්න දේවල් බවත් ඒව නැතුව ජීවත් වෙන්න පුළුවන්. ලෝකේ වෙනම වෙනමම පද්ධතියක වැඩ කරනවා කියන එක ටික ටික ටික ටික තේරෙනකොට මේ මිනිස්යාට මේ අර මාර්ගඵලයකදී ලබන්න තියෙන ඒ විමුක්ති රසය ඒ වෙලාවට తాවකාලිකව ලැබෙනවා. හැබැයි ඒ වාගෙම තව දෙයක් සිද්ධ වෙනවා හැම චිත්තක්ෂණයකම తాවකාලිකව මෙරි වැඩි උපදින බවක් තියෙනවා. ඒ නිසා තමයි යන්නේ අනිවාර්යයෙන්ම ඉච්ඡිත මරණයට. හැබැයි මේ ඒ ඒ මොහොතේ ඉපදීමේ මරණේ තියෙන්නේ. ඒක පිළිගත්තයි කියලා කවදාකවත් තරහ වෙන්න දෙයක් නැහැ. తాවකාලික මරණය පිළිගන්නේ නැත්නම් ඒක සමීකරණයක් වශයෙන් ලියා ගන්න පුළුවන් කවම කවදාකවත් ඒ පුද්ගලයාට තාවකාලික නිරෝධයක් තදංග නිරෝධයක් නිබ්බුතියක් දකින්න බෑ. తాවකාලික මරණය දකින්න කෙනාට පමණමයි తాවකාලිකව නිබ්බුතියක් දැක ගන්න පුළුවන්. මේ දෙක අතර පුදුම සම්බන්ධයක් තියෙනවා මෘතය සහ අමෘතය අතර. මරණයමයි අමෘතය ලබා දෙන්නේ. අමෘතයට යන්න නම් මෘතේ හරහා යන්න ඕනේ. මෘත කියන්නේ මරණයට. ඒක නිසා හැම චිත්තක්ෂණෙම ඉදීපදී මෙරි මෙරි එන බව දකින්න නම් ඒ වගේ නාම රූප ස්වභාව, ඒ වගේ හේතුඵල සම්බන්ධතාව, ඒව හැම එකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ගැඹුරින් වටහා ගත්තත් ඒ කලාප වශයෙන් එහෙම නැත්නම් ඝන සංඥා වශයෙන් කියනවා කියලා දකිනකොට ඒ මිනිස්යාට අර දේවල් විශේෂෙහි දේවල් විශේෂ තියෙන බැඳීමේ ඇති වෙන්න පුළුවන් අතීත අනාගත චිත්ත විස්සෝ වික්ෂෝප එන්නේ එන්නේ එන්නේ අඩු වෙන පටන් ගන්නවා ඉතින් ඒක සාමාන්‍යයෙන් චිත්ත වික්ෂෝප අඩු කිරීමේ මාර්ගය නොදන්නා වූ කාමභෝගීන්ට පේන්නේ අපරාධ මේ ලෝකේ ලැබිය යුතු මේ රස වින්දනය කෙරෙහි මේ අප්‍රිය භාවයක් අකමැති භාවයක් පුරුදු කරන්න හදනවා මේ ලෝකේ ලැබිය යුතු සැප විඳිනව වෙනුවට මේ අතෝ ඒකේ තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය බලන්න හදනවා කියලා මේ <coughs> ලෙඩක් රෝගයක් ඇතිච්ච කෙනෙක් විදිහට තමයි බලන්නේ. ඒ තරමටම ලෝකයා දන්නේ කාලික සැප. ඒ අකාලික සැපය දන්නේ නැති නිසා එයත් හිතනවා මේ කාලික වූ සැප කෙරෙහි සාමාන්‍ය කාමභෝගී පුද්ගලෙක් වගේ නොසලකා අකාලිකේ දිහාට යෑම මුලින රකින්නවා. ඒක තමයි කිසිව ඉඳගෙන භාවනා කරනකොට හම්බෙන ප්‍රධානම බාධකය. ඒක ඉතින් ලේසි වැඩක් නෙවෙයි. නමුත් ඒක අපි දැනගෙන ගියොත් ලේසි. ඒ සරුවචනන්සේ වැඩ ඉන්න කාලේ සමිද්දි කියලා බොහෝමත්ම ලස්සන සුරූපී ස්වාමීන් වහන්සේ තමයි තපෝදාවණේ ගිහිල්ලා උණුපැන් ස්නානය කරලා තියෙනවා. තපෝදාවණේ කියලා කියන්නේ ඒක උණුපැන් ගඟක්. ඒක ලෙඩ සුව කරනවා. ඒ නෑවට පස්සේ හරි සනීපයි. ඉතින් නාලා මේ ස්වාමීන් වහන්සේ මේ දැන් කාලේ වගේ අතිරේක පිළිකර නැහැ. අවුවේ ඉන්නවා මේ ඇඟ වේලෙට. එහෙම ඉන්න වෙලාවදී මේ ශාසිකාර සුරූපී තරුණ ශරීරය දැකලා දේවතාවෙක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේට කතා කරනවා කතා කරලා කියනවා භික්ෂුව නැත්නම් තුමේ භික්ඛු මානුසිකේ කාමේ මා සංගිට්ඨිකෝ හිත්වා අකාලිකා කාලිකා අනුදාවි කියලා. මහාන මෙච්චර ඇඟක් ලස්සන ඇඟක් තියාගෙන මේ manussත්වයේ තියෙන මනුස්සකාමයේ නැත්නම් මේ සාමාන්‍ය තියෙන මනුස්ස ලෝකේ තියෙන කාමයේ විශේෂ සාන්දෘෂ්ටික මේ ආත්මය වශයෙන් විඳ ගන්න පුළුවන් මේ දුක තියෙද්දී මේ කාලිකය අන්ධාවන කරන්න යන්න එපා. ඔබට කොච්චර ලස්සනට විවාහ ජීවිතයක් කරන, පෞල් ජීවිතයක් ගත කරන රසාකරන ඉන්න පුළුවන්ද? ඇයි මේ ශරීරයට වද දෙන නැත්නම් මේ භාවනා ජීවිතයකට යන්නේ කියලා. ඒ దేవතාව බොහොම අනුකම්පාවෙන් කියන්නේ. කාලිකයේ සාන්දෘෂ්ටිකත්වය තබා මේ ජීවිතේ මේ දැන් දැන් විඳින්න පුළුවන් මේ කාම සැපේ තියේදී ඔය ගොක් මහන්සි වෙලා ගන්න ඕනේ භාවනා සැපේ කාලික සැපේකට යන්නේ මොකටද කියන්නේ. එතකොට සමීති ස්වාමීන් වහන්සේ දන ගන්නවා දැනගෙන කතා කරලා කියනවා මම මේ සාන්දෘෂ්ටිකත්වය අතහැරලා කාලිකයේ දේ දුවනවා නෙවෙයි මම ඇත්තටම කරන්නේ කාලිකයේ අතහැරලා අකාලිකයේ හොයාගෙන යන්නයි මේ හදන්නේ. මොකද සරුවච්චන් වහන්සේ කාලික කියන නමින් අදහස් කරන්නේ කාමයට. ඒක නිසා මේ කාමයේ දිගේ ගියාම තමයි මොය හිතනෝ කාසාන් දෘෂ්ටික වශයෙන් මෙලෝ වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශී ලබන්න පුළුවන් සැප ලබන්න. ඒක සරුවච්චන් වහන්සේ දකින්නේ කාලිකයක් විදියට. උඹ හිතන්නේ මේ බණ භාවනා කරලා ලබන්න තියෙන මාර්ගඵල ඥාන බොහෝ කල් ගිහිල්ලා ගන්න එකක් නිසා ඒකට කාලික කියලා. නමුත් දේවතාවට මතක් කරලා දෙනවා මම එහෙම කාලිකයේ අතහැරලා සාන්දෘශික අතහැරලා කාලිකයට යනවා නෙවෙයි මම මේ අකාලික වූ සැපේ කර්මයෙන් ජීවත් වෙන්නේ කියලා ඒ දේවතාවට මතක් කරලා දෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය ওই දේවතාව අපේ ගම්වලත් ඉන්නවා. ওই මනුස්සයා නිතරම ඇවිල්ලා කියන මොකටද ඉතින් මෙච්චර මේ ওই දුර තියෙන දෙයකට දඟලන්නේ අපි වගේ රස්සාවක් කරන බවුලක් වංචාවක් වෙලා. කරගෙන යන්කෝ කියලා. හරි අනුකම්පාවෙන් කියන කරටත් අත දාගෙන මොණේ ඉඹලා තමයි කියන්නේ. ඇත්තට මේ මනුස්සයා දන්නේත් එච්චරයි. ඒ බොරුත් මේ කියන්නේ. ලොකු කැක්කමකින් කියන්නේ මේ ධාතිය රටට පවතින කාලිකය පහුවෙලා ගොඩාක් කල ගිහිල්ලා දෙන දේවල් ඇයි මේ කරන්නේ? ඇයි මේ සාන්දෘෂ්ටික වශයෙන් ඵල ලබන්නේ කියලා. ඉතින් මේ සාන්දෘෂ්ටික කියන ඵලයයි කාලික කියන පදයක් අකාලික කියන පදයක් පිළිබඳ හොඳ විස්තරයක් මේ සූත්‍රයේදී මේ දැක ගන්න පුළුවන්. දේවතාව කාලිකයි කියලා කියන්නේ බොහෝ කල් ගිහිලා අවුරුදු 20 30 ගිහිලා වණ භාවනා කරලා ලබන්න හම්බ වෙන කල්යවා වල පළ දෙන ඵලයක් වෙනුවෙන් මහන්සි වෙන්න එපා. මේ ලස්සන තරුණ කමක් තරුණ සමක් තියාගෙන ඇයි මේ සැප විඳින්නට කියලා. නමුත් මේ සමිති සාංශ භාවනා කරන කෙනෙක් නිසා උන්වහන්සේ සඳහන් කරනවා මම මේ සාන්දෘෂ්ටික දේ අකාලික දේ තබා බහා තබා කාලිකයක් කියනවා නෙවෙයි. මම ඒකාන්තයෙන්ම අකාලිකයේදී මේ යන්නේ සරුවච්චන් වහන්සේ මේ කාලිකදී කාමයේ වසත් වශයෙන්ොත් ඒ කාමය බොහෝ දුක් දෙන බොහෝ කරදර කරන වද දෙන දෙයක් විදිහට දක්වලා තියෙනවා. ඉතින් එතකොට මේ නියමාකාරයෙන් ප්‍රශ්නෙට උත්තර දීපු නිසා ඒ దేవතාවා එතනින් ඉල්ලලා කරගන්නවා. ඒක නිසා මේ භාවනා ජීවිතයකට බහැලා යම් ප්‍රමාණයකට සීලයක් සමාධියක් අත්දකගෙන යන කෙනෙකුට තමයි තේරෙන්න පටන් ගන්නවා මේක හැම වෙලාවෙදීම මුලින් මුලින් ලබනකොට කාලිකව තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒක එතන එතන සිද්ධි වේගන සිද්ධි වේගන යනකොට බොහෝම ඉක්මනට එතෙන්ට අකාලිකව යන්න පුළුවන් ගතියක් එනවා. උපමාවක් විදිහට කියනවා ඔය අර කියාතු නාම රූප පරිච්ඡේඥාන පච්චේ පරිග්‍රහ ඥාන සම්මත ඥාන වගේ නිදර්ශන කළ කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර ආනාපාන සති භාවනා බිම්බේ නැතිව කරනවනම් ඉස්සලා ඉස්සලා භාවනා කරන යෝගාවචරයේකට ඒ අරමුණට හිත එන්නත් විනාඩි 30ක් 40ක් යනවා. කයට හිත යොදලා බොහෝ වේලා වේදනා සද්ද හිතීත් එක්ක පොරපතලා හෙට්ටු වෙලා තමයි අරමුණට මූලට මූල දාලා හිත දාන්නේ. නමුත් අපි <clears throat> මේ වගේ භාවනා වැඩ බලුවට આવොත් ඉඳ ගන්නවත් එක්කම කල් නොයවම වහාම අරමුණට එන්න පටන් ගන්නවා. සමහරුන්ට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉච්චර ඉස්සර මෙච්චර අමාරුදේ කොහොමද මේ ඉක්මනට එන්නේ කියලා. අන්නේ ඒක දන්න කෙනා දැනගන්නේ බොහෝ කල් එකම දේ පුහුණු කිරීමෙන් ඇතිවෙන ඒ පරිචය තුළ Tamante ඒක වශී කරගන්න පුළුවන් ගැතියක්. ඒ පරිසර සාධක එහෙම නැත්නම් අපි කියන හේතු සම්පatti නිතරම පිටලා තියෙනවා වහාම එන්න පුළුවන් ගැතියක් තියෙනවා. මෙන්න මේ කාලික බව මේ කල් කල් ගිහිලා ප්‍රතිඵල දෙන එකත් අකාලික බවක් නැත්නම් වහා ප්‍රතිඵල දෙන එකත් මේ අපි ඉස්සලා මතක් කරා දානෙට වැඩිය තියෙනවා සීලේ සීලේට වැඩිය තියෙනවා සමාධියේ සමාධියට වැඩිය තියෙනවා ප්‍රඥාව කියලා. මේ ප්‍රඥාව සම්බන්ධ කොටහ විතරක් විග්‍රහ කරලා ගත්තොත් ඒ ආනාපාන දිගේ කියලා අපි හිතමු ආනාපානය මූණට මූණ දාලා ඉඳලා සංසිඳනවයි කියලා. ආනාපානෙ හොඳට ආස්වාස ප්‍රස්වාස දෙක අතර වෙනසක් නොදැනෙන මට්ටමට මෙනෙහි කරන හිතයි අරමුණයි කියලා වෙන් කරගන්න බැරි මට්ටමට හොඳටම හිත අරමුණේ නිමග්න වෙලා බොහෝ වෙලා ඉන්න පුළුවන් ගැටයකට එන සත්‍යයට ආවයි කියලා. අන්න එතෙන්ට ආවට පස්සේ කෙනෙකුට නොපුහුණු කෙනෙකුට නම් මේක වෙච්ච නැති දෙයක් නිසා අබැග්යක් වශයෙන් පාර වැරදුනා වශයෙන් සතිය නැති සතිය නැතිවීමක් වශයෙන් සමාධිය නැතිවීමක් වශයෙන් උත් වැටෙන්නේ ඉඳී තියෙනවා. එතකොට මේ පුද්ගලට පේන්නේ පාර නැති උනවා. තමන් කාන්තාරේ ගමන් කරද්දී පාර නැති උනවා. කොහෙද යන්නේ කියලා තේරෙන්නේ නැතුව. නමුත් කවදා හරි මේ පුද්ගලයා මේ தত্ত্বය ගුරුවරයාට නියම විදිහට වාර්තා කරලා මට මුලින් නම් ආනාපානෙ මෙහෙම වැටුණා. දැන් මේම කරගෙන කරන එක තුනී වෙන ගතියක් එනවා. තුනී ගන්න අත්‍යක් ආවට පස්සේ මගේ හිත සැකලකොට වුණා. ඒ වෙනද මගේ හිත නිින්දට වැටෙනවා. ඉතින් මේ තුනී ගතිය මම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. ඉතින් දැන් මම මොකද කරන්න ඕන කියලා නියමාකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් නම් එතකොට ඒ ගුරුවරු මතක් කරලා දෙනවා අනාපානී අවස්ථා තුනක් තියෙනවා. ගොරෝසු අවස්ථාව, සියුම් අවස්ථාව සහ සියුම්තර සුකුමතර අවස්ථාව. ඔය යන්න හදන්නේ සියුම් අවස්ථාවේ ඉඳලා සියුම් සුකුමතර අවස්ථාවට. ඒක වැරදිල්ලක් නෙවෙයි. ඒක හරි දෙයක්. ඒක තමයි මේ භාවනාවේදී ඉර ඇඳෙන හැටි. ඒක නිසා ඒකට අනදර කරන්න එපා. ඒක පුළුවන් තරම් පෝෂණය කරන්න. පෝෂණය කළා එතෙන්දී හිත සැක උපදවන්න එපා. නිින්දට වැටෙන්න දෙන්න එපා. මෙච්චර අමාරුව උපයාගත්ත දේ පුළුවන් තරම් භාවිත කරන්න. පෞලීකත කරන්න. මේක ඉන්නේ කියලා ඒ ගුරුවරයා දක්ෂ වෙලා අපි හිතමු අර භාවනා යෝගාචරයේ හිත හැදුවයි කියලා හරි තත්ත්වයක්. කියන්නේ අන්ත දෙක වෙන නිින්දත් හිත අවිෂර ගතියක් නැතුව මධ්‍යම ප්‍රතිපදාව ගෙනියන්න හිත හැදුවයි කියලා. එතකොට මේ යෝගාවචරය හිතෙන් යන්නේ ඒකට ලෑස්ති වෙලා. ගියොත් එක චිත්තක්ෂණයකින්ම අර ඉස්සර වගේ නිඳට වැටෙන්නේ නැහැ හිත. සැකවකවදවන්නේත් නැහැ. ආ දැන් නම් හරි පාර තමයි ඉන්නේ කියලා ඒක සාතර වුණොත් ඒක බුද්ධිය ලැබෙනවා. ඉතින් හම්බෙන ප්‍රීති සුඛ බුද්ධිය ගන්න පුළුවන් වෙනවා. යම් විදිහකට මේ தત્ත්වය සැක කරනවා නම් යම් විදිහකට මේ தત્ත්වය එනකොට හිත කුසීත වෙලා නිින්දට වැටෙනවා නම් ඒ පුද්ගලට කවදාකවත් ඉදිරි ගමනකුත් නැහැ ඉස්සරහට හම්බ වෙන්න තියෙන ප්‍රීති සුඛ ලැබෙන්නේ නැහැ ඒ නිසා ආනාපාන සති සූත්‍රයේදී සර්වචනාංශයේ විස්තර කරන්නේ කොහොමද පස්සම්බයං කාය සංකාරං අස්සසීසාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සසීසාමීති සික්කති මහණ ඒ සංසිඳෙන්නා වූ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳෝමින් සංසිඳෝමි මම ආස්වාද කරන්නේ සංසිඳෙන්නා වූ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳෝමින් සංසිඳෝමි මම ප්‍රසවාස කරන්නේ මේ කියන එකෙන් අපි ප්‍රායෝගික අර්ථය ගන්න තියෙන්නේ ඒක <clears throat> සූදානමේ ඒක හරියක් වශයෙන් ඒකට සාදර වෙලා කෙරුවොත් අනිවාර්යයෙන්ම පුදුමාකාර කිරිරහක් පුදුමාකාර මදයක් පුදුමාකාර ගොබේට බහිනා වගේ භාවනා පුදුමාකාර ගැඹුරකට යනවා. ඒ හා සමගම අකාලිකවම අර පස්වනක් ප්‍රීතිය, කුද්ධිකා ප්‍රීති, කණිකා ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, උපේකා ප්‍රීති, පරණා ප්‍රීති කියන විදිහට ආධුනිකයාට හොඳට දක්වන්න පුළුවන් වෙනවා. කයනුත් ඒකට සාක්ෂි ලැබෙනවා. හරියට භාවනා හරියට තේරුම් අරගෙන දිගටම ආනාපානෙ නොපෙන්න තානාපානෙයමයි ඉන්නේ මේකමයි සතිය මේකමයි සමාධිය කියලා නින්දට වැටෙන්න දෙන්නේ නැතුව පිටිවිලට එන්න දෙන්නේ නැතුව දැක්කොත් කාලිකවම වහාම ඒ ප්‍රීති සුඛ චෛසික පහළ වෙන්න පටන් ගන්නවා. ඒක ඒ තැනේදී ඒ සංකලනය දුන් නොදුන්නොත් කවදාකවත් ප්‍රීතියක් පහළ වෙන්නේ නැහැ. කවදාකවත් මේ සුඛයක් පහළ වෙන්නේ නැහැ. එතෙදි සැක කරන තා ඒ භාවනාව එතෙන්ද ගිහිල්ලා නැගිටලා නැගිටලා යනවා. මම ගියෝ භාවනා කරන කාලේ බොහෝ කාලයක් මේක තිබිලා තියෙනවා. ආනාපාන සංසිඳන පස්සේ නින්දට වැටෙනවා. ඉතින් නැගිටිනවා බොහොම හොඳයි. නැගිටකොටත් මේ මේකක් තියෙනවා. නමුත් දන්නව හොඳ තෝම දන්නවා හරියට පිටියකට ගිහිල්ලා හේතුනා වගේ හැපතට යන්න බෑ. කියන්නත් බෑ. දන්නෙත් නැහැ. මේක භාවනා කියලා දන්නෙත් නැහැ. ඉතින් නිල්ල බෙන්න වෙලාවදී එක දවසක් මේ ජර්මන් හාමුදුර කෙනෙක් ඉස්සල්ලා දවසේ පැවිදි වුණා. පහුවෙන්ද ඇවිල්ලා කමට හඳෙන්න පටන් ගත්තා. ඉතින් ඔක්කොම ජර්මන් කට්ටිය. ඉතින් මම භාවනා කරනවා. ඉතින් මම හැබැයි වාඩි වෙනවා. හැබැයි මෙහෙම ඉතින් සක්මනක් දන්නේ නැහැ. හරියට ආරමුණට හිත දාන හැටි දන්නේ නැහැ. කමඨාණක් අරගෙන භාවනා කරනවා. ඉතින් අර මුදින් මාතේ යනකොට ඒ හාමුදුරන්ට කියලා ගියාලු ලංකාවේ කවුරු හරි ආවොත් සලකන්නේ. එන්නේ නැහැ ඒ කාලේ නිලකට කවුරක්වත් යන්නේ. ලංකාවේ කවුරු හරි ආවොත් ඉන්න හරිය සුද්ධෝ ඉන්නේ. එහෙම කරන්න එපා. ලංකාවට සලකන්නේ. ඉතින් මං ගන්න ආවාරහම. ඇවිල්ලා මොකද්ද කරන්න භාවනාව කියලා. මට හරි ලැජ්ජයි කියන්නේ. මොකද භාවනාවක් දන්නේ නැහැ මම. එහෙම කියන්න මේ කාටවත් උත්තර දෙන්න භාවනාවක් දන්නේ. දැන් මම කිව්වා එහෙම ඉතින් දෙයක් නැහැ. එහෙනම් මොකද කරන්න කියලා වෙන්නේ. ඉතින් හුස්ම දිහා බලන්න. ආ ඒක තමයි භාවනාව. ඒක තමයි ආනාපාන සති භාවනාව කියන්නේ. බොහොම හොඳයි ඒක. ඔබතුමාට හොඳ නම් හොඳයි. එහෙනම් දැන් මොකද වෙන්නේ? මම කො මොනවා වෙනවද දන්නේ නැහැ. ඒක එහෙම කියන්න දන්නේ නැහැ. නෑ නෑ එහෙම නෙවෙයි. ඒක හොඳට බලලා මට කියන්න මොකද වෙන්නේ කියලා. මොකෝ මන් දන්නේ නැහැ. ඒක බලනකොට ටික වෙලා කිනකොට මට නිින්ද ගිහිලා. ඔච්චරයි දන්නේ. ඈ බොහෝ වටිනවනේ කිව්වා. මට ඉතින් එක්ක සුද්දට වැරදිලා. එහෙම නැත්නම් මේක මේ මොකක් හරි පටලයිල. මොකද මේක හරියට බෑ. මොකද මම අවුරුදු ගාණක් කරලා තියෙනවා. නිින්දමයි. නිින්දටමයි යන්නේ. ඒ සංගය එහෙම කියන්නේ කියලා. දැන් අනේ අපි කොච්චරද භාවනා කරනවා අපේ හිත ඇවිස්සෙනවා මිසක් හිතේ දොට යනවා මිසක් සත්ව වලට කලබල වෙනසක කවදාකවත් tempත් වෙන්නේ කවදාකවත් නිින්දක් යන්නේ. ඒක මේ ආනාපානී භාවනාවේ වටින තරක් කියලා. මම ඒක වාද කරන්න මොනවක්වත් කියන්නේ නැහැ. ඊට පස්සේ ඇත්තට මේකේ මට පණිවිඩයක් හම්බුෙත් නැහැ. ඒ දිගටම කියක්. පස්සේ තමයි ලොකු සාහිත්‍ය පොත කියවනකොට සත්‍ය විසුද්ධි විදර්ශනා ඥාන ඒකෙදි කියලා තියෙනවා ආනාපානී හරින අනපනී සංසිඳනවා. ඒ සංසිඳීම අගය කරේ නැත්නම් අකාලිකව කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ ඒක අගේ කරන්න දන්නේ නැත්නම් කොච්චර භවනා කරත් උත්තර ධ්‍යානට යන්න බෑ. අන්න ඒ වගේ සංසිද්ධියකදී හරියට ඒ තැනේදී කමඨාන සුද්ධ වෙලා එහාට ගියොත් යහනකොටම ලැබෙන අකාලික ප්‍රතිඵලය තමයි ඇතුළතින් Tamanට පහළ වෙන ඒ ප්‍රීති සුඛ. ඒක දකින්නකොට නම් තේරෙනවා මේ දේ ඒ ආනාපාන සංසිඳනකොට සංසිඳීම අගය කරන සංසිඳීමයි සතියේ ගුණය බව දැනගෙන සංසිඳීමයි සමාධිය කියලා දැනගන්න එක කවවම්ම කවදාකවත් යෝගාවචරයේකට Tamanට කල්පනා වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියලා කියනවා. මේ මද මාවත සම්මා දිට්ඨිය කවදාකවත් පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. හිතන්නෙම වැරදිලා කියලා හිතන්නෙම එක්කෝ වැරදිප නිසා එක්කෝ සැක කරනවා. එහෙම නැත්නම් නින්දට. නින්දට වැටෙනවා. මේ දෙකට වැටුනොත් කවදාකවත් අර මේ කමේ ඇවිදිනා වගේ යනවා. සර්වචනගේ සඳහන් කරනවා ද්වේ මේ භික්කවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජ්ජත්ත යෝනිසෝ මනස්කාර මහණෙනි මේ සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන්න ප්‍රත්‍ය ධර්ම දෙකක් කියනවා එකක් තමයි පරතෝഘോഷේ කවුරු හරි කියන දෙයක් අහන්නය කවුරු හරි කියලා දුන්නොත් විතරමයි ආනාපානෙ මෙම සංසිඳනකොට ඉස්පාසු කරගන්න දරකයි සංසිඳුවමින් සංසිඳුවමින් ආස්වාස කරන්න මේ ප්‍රස්වාස කරන්න මේ කියන එක ඔය දැන් ඒ සූත්‍රයේ තිබුණත් ඒකත් තේරෙනවා. හරියටම කියලා දෙනවා. අන්නේම කියලා දුන්නොත් කිරි ගහට බෝල් ගහින්න යනවා වගේ තමයි ඒක භාවනාවේ හරිය ගමන්ම වහාම අකාලිකවම එතන ප්‍රීති සුඛ පහළ වෙනවා. ඊට පස්සේ යෝගාවචරයේ දැන් ඉතින් ආනාපාන මූලට මූල දැම්මා වගේ ආනාපානෙම නම් ඒක පේන්නේ නැහැ. නමුත් තමයි දන්නවා සතිය තියෙන බව සමාධිය තියෙන බව ඉස්සරහට ගියොත් ඒ යෝගාවචරයට <clears throat> පිටින් එන ශබ්ද වේදනා හිතවිලි තාම තියෙන බවක් ඒවා එකක් ගැන හෝ කල්පනා කරොත් ඒ වගේ පාටලගෙන බවක් ඒවා තියෙන බව දැනගෙන ආනාපානෙම ගමන් කළොත් ගමන කරගෙන යන්න පුළුවන් බවක් රැටෙන්න පටන් ගන්නවා ආස්වාසේ ප්‍රස්වාසේ සම රසේ දැටෙනවා නමුත් හිතවිල්ලක් එනකොට හිතවිලි රසේ තේරෙනවා වේදනා කරන වේදනා රසය තේරෙනවා. සද්දයක් කරන සද්ද රසය තේරෙනවා. නමුත් මේ යෝගාවචර මේ සද්ද වේදනා හිතවිලි එන එනික විනේ කරන්නේ නැතුව දැන් මං ඉන්නේ යම් කිසි ආරක්ෂක ස්ථානයක මෙහෙම පවත්වාගෙන යන්න ඕනේ කියලා. ඒ එනේන වේදනා සද්ද හිතවිලි දිගේ හිත ගන්නත්තර කරන්නේ නැතුව යන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අර ගන්නවා ඒවා ඉන්නේ දුර්වල වෙනවා. හිතවිලි වල එක ටික පැටලිලා ඇමිලිලා යන ගැටි අඩු වෙනවා. වේදනාව තියෙනවා දරන්න පුළුවන්. සද්ද ඇහෙනව මට නෙවෙයි. ඒවා මට ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ආනේ තත්ත්වයට ආවට පස්සේ එන්න එන්න මොකද වෙන්නේ? යෝගාවචරයට ඒවා කෙරේ තියෙන සංඥාව හඳුනා ගන්නා ගතිය නිකන් විරංජනේ වෙන්න පටන් ගන්නවා. හඳුනා ගත්තත් වැඩක් නැහැ නේ. හඳුනා ගත්තොත් වෙන්නේ භාවනා කරගෙන ඉන්නේ. ඒ නිසා ඒවා නැහැ වුණා වගේ. ඇහුණට නැහැ වුණා වගේ. හිතවිලි ආවට ඒවා නාපු ගානට. වේදනා තිබුණට නොදැනෙන ගානට. දිගට කරගෙන යන්නත් අන්න අර ඉස්සලා ආනාපානයේ සිව් කරනකොට වගේම මධ්‍යම ප්‍රතිපදාව තේරීමේ එතනක් තියෙනවා සමබර භාවයක්. එතනක් තියෙනවා මදමාවත තේරීම. මේ හිතේ වේදනා සාද චිගුණ චිගුණ ඵලියට එවතිගේ මනමන ගණන් කර කර එහෙම නැත්නම් මෙනෙහි කර කර යන්නේ නැතුව ගත්ත ආනාපානය. ඇත්තට මේ වෙලාවේ ආනාපානය හරියට පේන්නේ නැහැ. හොඳටම සිව්. නමුත් පාර යන්න ගත්තොත් අර හිතවිලි වල තියෙන විවා වර්ණවත් ගතිය එන්නේ එන්නේ විවරණ වෙනවා. මේ වේදනාවල තියෙන විචිත්‍රත්වය අඩු වෙනවා. ශබ්දවල තියෙන කංකන් භාවය එතන කඨෝර භාවය අඩු වෙලා සංඥාවන් එන්නේ එන්නේ එන්නේ තුනි වෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඒ වගේ ලැබෙන වින්දන අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඒක සංඥා වේදනා දෙක නිකන් දත් ගලවන්නේ ඉස්සලා ඉන්ජෙක්ෂන් එකක් ගැහුවට පස්සේ ඒක උඩ දොස්තර මහත්තයා නටන හැටි තේරෙනවා. ඒකට අරතර රිදෙන්නේ දැන් දන්නවා මෙතන මේ දාලා අල්ලනවා යහට මෑට කරනවා හොඳට තේරෙන නමුත් අර හිරිවැටිච්ච ගතිය නිසා වේදනාව එච්චර එන්නේ නැහැ වේදනාව දරන්න පුළුවන් ගතියක් වෙනවන්නේ වගේ මේ සෑම දෙයකම ඒ වේදනා හිතිවිලි ශබ්ද ඔල කියන උච්චාවච භාව උඩ දාන ගතිය කුප්පන ගතිය ටික ටික ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා මෙන්න මෙතනදිත් යෝගාවචරයා සූර නොවුනොත් මෙතනදිත් යෝගාවචරයා ඒ තෝරන මාර්ගය නොතෝර ගත්තොත් ඒ පස්සම්බයං චිත්ත සංකාරං අස්ස සිසාමිති සික්කති වගේ වේදනා සංඥා සංසිද්ධුමින් සංසිද්ධුමින් භාවනා කරන්න ඕන කියන එක දන්නේ නැත්නම් මෙච්චරත් භාවනා කළා මට හිතවිලි එනවනේ මෙච්චර භාවනා කරත් මගේ කය වේදනා දෙනවනේ මේ තියෙති මේ විවේකයෙන් ආවත් මේ මිනිස්සු හයියෙන් කහිනවනේ කිය එන සද්දවලට නටන්න ගත්තොත් අර හයිය ඝන බහලෝ කලයකට තට්ටු කරපුවාම නාද නිනාදින වගේ කවදාකවත් ඉස්සරහට යන්නේ නැහැ. සරල ලෝකෙල ඉදිරියට යන්න පුළුවන් කතිය ආවොත් ඒ යෝගාචරයට තේස පටන් අරගනවා. දැන් සංඥා වේදනා දෙකේ නිකන් හිරි වැටිච්ච ගතියක්. ඒවත් තිබුණට නොතිබිච්ච ගතියෙන් යන්න පුළුවන්. අන්න ඒ සූත්‍රය. එතන ඒ දැනගන්න එකක් අර ආනාපාන සංසිඳනකොට මේක හරි. මේක තමයි මේ සියුම් ආනාපාන කියලා දැනගන්නවා වගේ ඒක හරහා යෑම ජීවිතයේ භාවනා ජීවිතයේ ඉතාමත්ම වැදගත් සංදිස්ථානය. ඒ සංදිස්ථානයේ යහපැත්තට යන්න බැරුව එනේන සද්ද වෙනෙහි කරන්න. එනේන සද්ද වලට එනේන හිතිවිලි වලට මෙව රාග හිතිවිලි මං වගේ කෙනෙකුට එන්න වටින්නේ නැහැ කියලා ඒව ගැන පශ්චාත්තාප වෙන්න. නැත්නම් වේදනා එනේන ගානේ කය වෙනස් කරන්න වගේ කියොත් ඒ යෝගාවචරයට පිටින් එහාට පියවර යන්න බැහැ. ගියේ නැත්නම් ඉතින් හැමදාම කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ රොස්පරොස්ප තමයි ජීවිතේ. නමුත් ඒක ඉවසන්න පුළුවන් බව. මේ ශබ්ද මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ. මේ වේදනා දරන්න පුළුවන්. මේ හිතවිලි වල මේ තේමාවක් නැහැ. කියන පැත්තෙන් ඒවා නිෂ්ප්‍රභ කරගෙන ගියොත් ඉදිරියට ගියොත් මේවා සේරගෙම තියෙන රසය එක රස වෙනවා. ඒවා සේරම කරදර විතරයි කියලා තේරෙනවා. ආනාපානිය සංසිඳිලා සංසිඳිච්ච එක වටේ ඉඳගෙන මෙවයින් අපේ අවධානය යොමු කරන්නයි හදන්නේ යොමු වෙන්නේ අපි ඒවා පිළිබඳව පවුරු ගන්න ගියොත් තමයි. ඒවා ගණන් නොගෙන ඉන්න පුළුවන් කියලා දැනගත්තොත් ඒ පුද්ගලයා ඉදිරියට ගියොත් අර අභිප්‍රමෝදයන් චිත්තං කියන අකාලික වූ අති ප්‍රමෝදයකටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ඒ අති ප්‍රමෝද తত্ত্বය මේ අර කියන අර దేవතාවා කිව්වා වගේ ලස්සන කයක් තිබිලා සහාන් දෘෂ්ටික වශයෙන් ලබන්න පුළුවන් රූප බලලා, සද්ද අහලා, ගඳ බලලා, රස බලලා, ස්ත්‍රී පුරුෂ පහස ලබලා හිතවිලි ලබලා ගන්නවා වගේ ප්‍රමෝදයක් එයි. ඒක ඊටදී බොහෝමත්ම ගැඹුරුයි. මේ දේවල් විශේෂ සම රසය ඇති කිරීමෙන් තමයි ඒ අති ප්‍රමෝදය ඇති වෙන්නේ. එතකොට මේ සම රසය ඇති වෙගෙන එනකොටම කුල්මත් බවක් තේරෙනවා. ඒක සාමාන්‍ය කාමෝගී පුද්ගලයාට පරාජයක්. කාමෝගී පුද්ගලයාට අතරමං වෙනවා. වල්මත් වෙනවා. මේ මොකද වෙන්නේ? මේ වගේ තියෙන විචිත්‍රත්වය නැතිලා යනවා නේද කියලා මහා බයක් ඇති වෙනවා. නමුත් ඒ භාවනාවේ ඇති මෙහෙමයි ඒ කාය සංස්කාර නැති වෙනකොට අනුපාණි නොදනියව. චිත්ත සංකාර නැති වෙනකොට දේවල් අතර තියෙන වෙනස්කම් නැතුව යනවා. විඳ ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒකට එළම වාසය කරනවා නැත්නම් අපි කියනවා වන වචනයකින් සමාදම් වෙන්න. දන්නේ නැත්නම් කවදාවත් යහපතට යන්නේ නැහැ. සමාදම් වෙච්ච චිත්තක්ෂණයේ එක චිත්තක්ෂණයක් අතනෑර ඒත් එක්කම අර ප්‍රමෝදයට පටන් ගන්නවා. අති ප්‍රමෝදයක් එන්න පටන් අර ගන්නවා ඊගාට සමාදාහන් චිත්තං ආදි වශයෙන් ඒ චිත්ත ප්‍රවෘත්ති ඉදිරියට යනවා කඩිය කොඩියක් අතර ගත්ත සෙබලෙක් වාගේ ඒ ජයි කේසි නංගමෙන් ඉදිරියට යන්න පටන් ගන්නවා ඒ සෑම තැනකදීම මේ යෝගාවචරයා එතනදී මේ ගත යුතු නියම මධ්‍ය ප්‍රතිපදාව ගත්තේ නැත්නම් කාලික වෙනවා වැඩි මධ්‍ය ප්‍රතිපදාව ගත්තොත් වහාම කාලික වෙලා ඒ පුද්ගලයාට ඒ ඒ තන ඒ තදංග නිඹුතියක් වශයෙන් මේ පාර මෙතෙන් යනකොට නම් හොඳටම පේන දෙයක් තමයි මේ පාරේ කවුරුත් ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ දැනටත් කවුරුත් නැහැ. ඉන්නේ ගොඩාක් කාම පාරේ. ඒක නම් හරියට සෙනග. ඕ මේ මාර්ග සලකුණු දාගෙන හරියට සෙනග. මේ මට්ටමට යන කවුරක්වත් නැහැ. ඕන තරම් යන්න පුළුවන්. නමුත් යන්නේ නැත්තේ මොකද? අපි දන්නේ නැහැ මේ සංසිඳවණයි කියන්නේ මොකද්ද? වේදනා සංඥා සංසිඳවලා කියන්නේ මොකක්ද? සංසිඳනකොට සතියට මොකද වෙන්නේ? සතිය සමරස වෙනවා. හැම දෙයකම සමරසය ඇති වෙයි. ඒක කියනවා ගංගා ගංගාගේ වැලි කලාවක් කිහිල්ලා. ඒක වැලි කලාවේ තියෙන වැලි ඇටයක් ඇටයක් පාසා වෙන වෙන වශයෙන් බලුවොත් ඒ වගේ එක එක ඇටයට වෙන වෙන සටහනක් තියෙනවා. ඒක නැත්තේ නෑ. නමුත් තොගේට බලනකොට ඔක්කොම වැලි ඇට. ඒ කිසිම දෙකක වෙනසක් නැහැ. අන්නේ විදිහට ස්ත්‍රී වේවා පුරුෂ වේවා ප්‍රිය වේවා අප්‍රිය වේවා මදහත් වේවා නාම වේවා රූප වේවා නිල් වේවා කහ පාටලා සේරම සමරසයට වැටුණා නම් ඒවා මතින් අපි කිපෙන ගතිය. ඒවා මතින් තෝරන ගතිය. ඒවා මතින් අරක දෙන්න මේකෙපයි කියන ගතිය. සම්පූර්ණ නැතිවට පටන් ගන්නවා. මේක කාමභෝගී පුද්ගලයාට පේන්න තියෙන්නේ රසකාමය නැතුව යamak. නමුත් සත්පුරුෂයන් තේරෙන්න පටන් ගන්නවා මෙහෙම තමයි මේ විරාග විමුක්ති මේ කියන අර විරංජනය සිදුවෙන හැටි. ඒක අන්න එතනදී ඒ ඒ පාර මේ අකාලික වූ මාර්ගයට යන හැටි සාන්දෘෂ්ටිකෝ මේක එතන එතන කරගන්න හැටි දන්නේ නැත්නම් කොච්චර බණ අහලා තිබ්බත් කොච්චර භාවනා කරලා තිබ්බත් ගුරුවරයා දක්ෂ වුණත් කොච්චර ඕනකම තිබුණත් කොච්චර ශ්‍රද්ධාව තිබුණත් කොච්චර අවංකව කටයුතු කරත් මේ ඥානෙ මෙතෙන්දි පහළ වුණ නැත්නම් හරියන්නේ හරියට ඒ තැනට ඒ මරේටම ගහන්න ඕනේ. එක සැරයක් ගැහුවා නම් ආයෙ කවදාකවත් නොගහින්න බැහැ. ඒක එනවා ඊට පස්සේ දිගින් දිගටම යනවා. ඒක නිසා මේ සත්‍ය පිළිබඳව විස්තර කරන හොඳ පොතක් ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. සත්‍ය ස්වභාවයෙන් ඇවිල්ලා මූලාසනය ගන්නෙ නැහැ. අබෝම කෝල ගති පාන මට බෑ බෑ කිය පස ගන්න චෛතසිකයක්. ඒ වෙනුවට ශ්‍රද්ධාව, වීර්ය වගේ දේවල් නම් කඩාගෙන ඉදිරියට එන්නේ. ඇවිල්ලා නායකත්වයේ ගන්න හදනවා, වැඩ පෙන්නනවා, විභූෂණ පානවා. සත්‍ය කවදාකවත් එහෙම එන්නේ නැහැ. නමුත් කවදා හරි කියලා මූලාසනේ තිබ්බොත් යන්නෙත් නැහැ කියලා කියනවා. ඉත්තායකට කබල්ලාය ගිහිල්ලා මුත්තාබල් නොයන්සුවයි කියලා කතාවක් අපේ පැත්තේ කියනවා. ඒකේ සත්‍ය කොයි වෙලාවක හරි කොච්චර වැරදුනත් එක දවසක මෙන්න මෙතනදී කලියොත් මේකයි කියලා තේරුම් අරගෙන ඥානෙ පහළ වුණොත් ඒක හේකින් කවදාකවත් අමතක කරන්න බෑ නිවන් දක්වලාමයි නතර කරන්නේ. ඒක නිසා ඒ අකාලික බව අර මුල් මුල් කාය සංස්කාර සංසිඳන කොට නැතුව නෙවෙයි. ඊට වෙලෙ බොහොම උග්‍රව තේරෙන පටන් අර ගන්නවා ඒ මේ චිත්ත සංකාර සංසිඳන වෙලාව. එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මේක තමයි බුද්ධ ධාති මුතුරන් වහන්සේලා ගිය පාර. ඒක මේ කවදාකවත් මේ කාටවත් නිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වෙලාවේදී හරියටම මධ්‍ය ප්‍රතිපදාව මේකය මැදමාවත මේකේ කියලා අන්ත දෙක වටහා ගැනීමයි මේකට තියෙන එකම විසඳුම. අපි සාමාන්‍යයෙන් කරන අන්ත දෙක ප්‍රතික්ෂේප කරන්න හදනවා. කාදාකත් හරියන්නේ. ප්‍රතික්ෂේප කරන්න ඉස්සලා දෙන්න අඳුර ගන්නවා. අඳුර ගන්න අඳුර ගැනීමටයි හරුවත් යනන්ට යට මේ සාන්දිටික සූත්‍රය සඳහන් කරනකොට ඒ බබුණෙක් කයිලා සර්වඥාන්සේ ගහනවා සම්දිත්තිකෝ ධම්මෝ සම්දිත්තිකෝ ධම්මෝ බොහෝ ගෝතම චිත්තවතාවෝ ගෝතම ධම්මෝ සම්දිත්තිකෝ හොති. මේ සාන්දෘෂ්ටිකයි ධර්මයේ සාන්දෘෂ්ටික ධර්මයේ කියලා බවත් ගෞතම වෙනවා කියනවා. කෙතකින් ධර්මයේ සාන්දෘෂ්ටිකද කියලා. ඒක සර්වඥාන්සේ කියනවා රාගය ඇති වෙලාවේදී සම්තිමේ අජත්තං රාගෝති ත්වම් පස්සසි. රාගේ මා තුළ තියෙනකොට මා තුළ රාගය තියෙනවා කියලා ඔබ දන්නවද? දන්නවා, දකින්නවද? මා තුළ රාගය නැති වෙලාදී මා තුළ රාගය නැහැ කියලා දකින්නවද? ඔව්. ඒක තමයි සම්පූර්ණ කරන්නේ. ඒක නිසා මේ රාගය අඳුනා ගන්න නැතුව නැත්නම් අන්ත දෙක වැරදි මාර්ග දෙක අඳුනා ගන්න නැතුව කවදාකවත් ප්‍රහාණය කරන්න බෑ. ඒක සාමාන්‍ය ගමේ කියන කතාවක් තමයි ඕන කෙනෙකුට හතුරුකමක් කරන්න ඕන නම් මිනිහා යාළු වෙන්න ඕනේ. මේ යාළු කරගන්න. යාළු කරුවාට පස්සේ බෙල්ල ළඟින්ම කපතයි. ඒක නිසා මේ සෑම ක්ලේශ ධර්මයක් එහෙම නැත්නම් අපිට මේ භාවනා වැරදුනා කියන එක. එහෙම නැත්නම් අපිට මේ මේ භාවනාදී ඇති වෙන දුෂ්කරතා සේරම අඳුර ගන්නවා. අඳුනා ගත්තොත් තමයි අපිට තේරෙන්න පුළුවන් මේ දෙන්න තමයි. අන්ත දෙක මේ දෙක අඳුනන්නේ නැතුව මදමාවත තෝරන්න බෑ. මේ දෙක අදැකින් නැතුව මදමාවතේ කෙනින්ම යන ගමනක් ඇත්තෙත් නැහැ. ඒ වගේම තමයි මේ දෙක එකතු කරලා දෙක දෙකෙන් බෙදෙන එකක් නෙමෙයි මදමාවත කියන්නේ. මදමාවත සම්පූර්ණ නයිහාරික මාර්ගයක්. නමුත් මේ අන්ත දෙක දකින්නකොට තේරෙනවා වැඩේ හරි. දැන් නම් ඔන්න හරි. ඒ මොකද මෙන්න රාගේ තියෙනවා. මෙන්න රාගේ නැති තැන තියෙනවා. ආ එහෙනම් දැන් හරි. ඒ වගේ මේ මට හිතවිලි එනවා. ඒ හිතවිලි සමානට රාග දෝෂ නිශ්චිතයි. සමානෙක නැහැ. නමුත් මේ හිතවිලි තියෙද්දි මට යන්න පුළුවන්. මේ වේදනාව එනවා. ආ හොඳයි. මේ වේදනාව සැප වේදනාව, දුක වේදනාව, අදුක්කම සුඛ වේදනාව. නමුත් ඒවා තියෙද්දි යන්න පුළුවන්. ඒකේ හරියට ශබ්ද ඇහෙනවා. ප්‍රශංසා කරන ශබ්ද, එහෙම නැත්නම් නිඳා කරන ශබ්ද, එහෙම නැත්නම් කිසි දෙයක් නැතුව මේ කුරුළු කෑ ගහන වතුර වැටෙන ශබ්ද. මේ ශබ්ද මොනම දෙයක්වත් ಜಾති වංශ තෝරන වෙනුවට යන්න පුළුවන් කියන මට්ටම දැනගත්තොත් තමයි ඒ විචිත්‍ර මාර්ගයෙන්මයි බාධක මැදින්මයි අපිට තියෙන මැදමාව. මේ මැදමාවට තේරුවාට පස්සේ එනේ මේ අභිප්‍රමෝදය ඒක නිර්ාමිසයි. කවදාකවත් ඉන්දිය ධර්මකේ මේව නැත්තම් මේ අරමුණු වලින් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අර దేవතාවා කියන්නේ අරමුණු වලින් ගන්න පුළුවන් ඉන්දිය ධර්ම වලින් ගන්න පුළුවන් සාන්දෘෂ්ටික ඵල තියේදී මොකටද මහාන උඹ මේ කාලිකයේදී කියදුවන්නේ? එතකොට සමිද්ධි හාමුදුරුවෝ කියනවා නෑ. මම එහෙම කාලිකයේදී කියදුවන්නේ නෑ. මම සාන්දෘෂ්ටික වූ අකාලික වූ ඵලයක් વિશે කාලික අතහැර දෙන්නක් කරන්නේ. ඒ මොකද ඒ කියන අභිප්‍රමෝදයට කවදාකවත් රූප බල බල යන්න බෑ. ශබ්ද අහා යන්න බෑ. අහා කියලා කියන්නේ ශබ්ද වලට ආශා කරන්නේ. රූප වලට ආශා කරන්නේ. ගන්ධට රසට පහසට ආශා කරන්නේ. කයට ආශා කරන්නේ. ඒ හිතවිලි වලට ආශා කරමින් ඔය කියන අභිප්‍රවදිත යන්න බෑ. මේ දෙක අතර තියෙන සම්පූර්ණ පරස්පර විරෝධී ගතිය. ඒක නම් මේක නෑ. මේක නම් මේක නෑ. ආන්නේ කැපකිරීම කරන කෙනාට යෝගාවචරය කියලා කියනවා. නමුත් ඒක ඒක දන්නේ නැති එහෙම අකාලික රසයක් ධර්මයේ නැති බව. තියෙන බව දන්නේ නැති කෙනාට තේරෙන්න පටන් ගන්නගන්නේ මේ බොරුවට කවදාහක් කරන්න බැරි දෙයකට මේ තපස් රකින්නවා. තපස් රකින්නේ මෙච්චර මේ ලස්සන ධර්මකම රස විඳින්නේ නැතුව මේ නොපෙනෙන සැපයකට කියලා. නෑ බුද්ධ ශාසනය විතරක් මතක තියාගන්න එහෙම නොපෙනෙන සැපයක් නෑ. අනිකුත් සෑම ශාසනයකම ධර්මේ කාලිකයි. මේ ජීවිතේ ලබන්න බෑ බෑ බෑ බෑ බෑ. ඒක ධර්මයේ මූලික ඉගැන්වීමක් අනිකු සෑම ආගමකම. ඒගොල්ල කියන්නේ ඔබ හොඳින් කීකරු වෙලා හිටියොත් ඒ ਸਰබලධාරී දෙවියන් වහන්සේට මරණයෙන් මත්තේ වැඩි හරි. නමුත් අභාග්‍යයකට වගේ ලංකාවේ බුද්ධ ආගමේ හැම මැරිච්ච එකකටම අනිත්‍යවද සංඛාරා මේ නිවන් සැප ලැබේවා කියලා බෝඩයක් ගන්නවා. මැරෙන්න ඕනේ නිවන් දකින්න බෑ. ඒ තරමටම මේ අකාලික ධර්මය පාච්චල් කරගෙන කංකුම් වගේ කරගෙන මැරීමම තමයි ඉල්ලලා තියෙන නිවන් දකින්න. මේ අකාලිකයි කියලා කියන්නේ ඔබ හාත්පස අනිත් පැත්ත. අපේ මේ සතන කවදාකවත් නිවන් නොදැක නොමැරෙන්න. නිසා මැරුණට පස්සේ නිවන් සප ලැබේවා කියලා කියනවනම් ඒක මේ අකාලික ධර්ම කන පිට පෙරලා. එහෙම යුගයක අපි හිටියා. ඔය 56 ඉස්සල්ලා ඒ කාලෙදී කවදාකවත් ආය බුද්ධ ධර්ම නැගිටින්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිකන් මේ මැරිලා මුහුදට කොට ගහපු තල්මහෙක් වාගේ විශාල හතෙක්. හැබැයි දැන් ආයේ මුහුදට දැම්මට කණේ ඉන්නේ නැහැ කියලා මට මේ තමයි තිබුණේ. විශාල හතා ලොකුයි ආශ්චර්යවත් හතෙක්. හැබැයි මැරිලා ගුරුත කාලව. නමුත් දැන් මේ යන අවුරුදු 20 කාලය ඇතුළත මේක මේ අකාලික ගතිය කොච්චර දෙන්න පටන් අරගෙන තියෙනවද කියනවනම් ඒකේ තේරෙන පටන් ගන්න තියෙනවා යමක් යමක් විශේෂයි අපි වංජනා කරන්න කරන්න ඒ ඒ දේ ඒ ඒ විදිහට වෙනස් වෙනවා. අපි හිතනවා නම් මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන් කියලා ලබත හැකි නැත්තම් බෑ. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් කියනවා නිවන් ලබන්න බෑ කියලා ඒ බුද්ධලා නාතා ආවත් වෙනස් කරන්න බෑ. ඒක යාගේ මනාව. ඒක යාගේ අයිතිවාසිකම. ඒකට අපිට ප්‍රශ්නකුත් නැහැ. ඒක නිසා අපට කරගන්න තියෙන්නේ මේ අකාලික බව නිතරම පිළිසිද්ධව. රාගය ඇති වෙලාවේදී රාගයේ තියෙන බව මට දැනගන්න පුළුවන් නම් නිදිමත තියෙන වෙලාවදී නිදිමත දැනගන්න පුළුවන් නම් වෙන ක්ලේශ ධර්මයක් තියෙනවද ක්ලේශ ධර්මය දැනගන්න පුළුවන් නම් ආස්වාස වෙලාවදී ආස්වාසය දැනගන්න පුළුවන් ප්‍රස්වාස වෙලාවදී ප්‍රස්වාසය දැනගන්න පුළුවන් මේ ශේරකෙම ඔප්පු කරන්නේ සාන්දෘෂ්ටික බව අකාලිකව ඒ නිසා සරුවචනාසේ ඔය උදාන පාළිය වගේ ඒවායි දේශනා කරනවා ද්වේමේ භික්කවේ තථාගතස්ස දේශනා පරියායන බවන්ති කතමේ ද්වේ අච්ඡං අච්ඡේතෝ පස්සත අයං පඨම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා සත්ත නිම්බින්දත විරජ්‍යත විමුක්ඡත අයං දෙතිය ධම්ම දේශනා මහණෙනි සරුවචනාංශගේ ධර්ම දේශනා ක්‍රමය පළු දෙකකට නැත්නම් දෙපාරකට ගහන්නේ දෙවිදියා දෙවේ දෙආකාරයි මොකක්ද එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකුවන ඒක පාපයක් නෙවෙයි කානිවාර්ය අංගයක් නිවැරදි කිරීම සඳහා අච්ඡං අච්ඡේතෝ පස්සත. අච්ඡේ කියලා කියන්නේ අත්තරද්ද කියලා අපි සිංහලට දානවා. අත්තරද්ද අත්තරත් වශයෙන් දකුණ. අච්ඡං අච්ඡේතෝ දිස්වා අච්චි වැරද්ද වැරද්ද වශයෙන් දැක තත්ත නිබ්බින්දත විරජ්‍යතේ මුච්ඡත එයින් ගැලවීමට වෙන්වීමට විරංජනය කිරීමට කටයුතු කරනවා. ඒක නිසා මේ භාවනා කරගෙන යනකොට අප කරා පැමිණෙන හැම දෙෙම සතිය, සමාධිය, ප්‍රඥාව, වීරිය, සද්ධා වගේ දේවල් නෙමෙයි. නීවර ධර්ම පහම මූලට මූල දාලා දකින්න වෙනවා කවදා හරි. දැක්කේ නැත්නම් කවදාකවත් ඒගොල්ලන්ගේ බල පිටිද බෑ. ඒ නිසා නීවර ධර්ම මූලට මූල දාලා දකින්නවා කියලා කියන්නේ වැරද්දක්වත්, කාලකන්නිකමක්වත්, කෙලෙසීමක්වත් නෙවෙයි. ඒවට යට වෙන එකයි කෙලෙසි කියන්නේ. මෙතන තියෙන මූලට දාන එක. මූලට මූල දාන එක. ඒක කරන්න බෑ අර මූලික කියන දාන සීල භාවනා ක්‍රමයට පිළිවෙලලා ආවෙ නැත්තම්. ඒක නිසා ඉදිරියට යනකොට යනකොට මේ අන්තිමට ඉතුරු වෙන්නේ මේ අකාලික ගුණයට එනකොට ඉතුරු වෙන්නේ උපේක්ෂාව පමණයි. අනිකු සෑම දෙයක්ම කැප කරන්න වෙනවා. ඒ නිසා සද්ධාව පිළිබඳව කතා කරනවා කියන්නේ අස්සද්දේන කම්පතිටි සද්ධා බලය. සද්ධාව නැහැ කියලා කම්පා නොවෙනවා. ඒකට තමයි සද්ධා බලය කියන්නේ. ඒ කියන්නේ අපි අපේ හිත මේ මොකක් හරි නරක නොසන්ඩාල වැඩකට හිත ඒක සද්ධාව පිළිහිලා. නමුත් ඒකට කම්පාණ වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ මේ තමයි ලොකුම සද්දා. කුසීතේන කම්පතිචි විරිය බල. කුසීතේ කියලා කියන්නේ වීර්ය සම්පූර්ණ අනිත් පැත්ත. ඒ වුණාට ඒක ආවයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැත්තම්. ඒසාත බඳගෙන අඬන්නේ නැත්තම්. මේවා වෙන්න පුළුවන් දේවල්. වීර්යයත් අනිත්‍ය දුකයි අනාත්මයි කුසීතත් අනිත්‍ය දුකයි අනාත්මයි මේ කාපුවහම මොකෝ. ආනේ දෙවි ඉවසා දරා ගන්න පුළුවන් නම් ඒකට කියන වීර්ය බලය. පමාදේන කම්පතිචි සති බලක්. අපි මේ අප්‍රමාදය ඇති කරන්න උත්සාහ කරනව පමහට වැටෙනවා. අපි වැරදි වැඩවලට පෙළඹෙනවා. එහෙම දැක්කයි කියලා නොසලී සිටීමයි කම්පාන වීමයි සති බලය කියලා. උද්දච්චේන කම්පතිටි සමාධි බලක්. හිත හොඳටම උද්දච්ච වෙලා හිත හොඳටම ඇවිස්සීලා හිත මීමැසි මීමැස් මේ වදයක් ගන්න මේ වැද්දෙක් කියන. ඔළුව විට ඔළුව වටේ මේ වැසි ටික තකගෙන ආ වාගේ හිත සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙලා. නමුත් කම්පා නොවීමේ සිටීමේ ශක්තියක් තියෙනවා. ඒකට තමයි සමාධි බලය කියන්නේ. අවිචායන කම්පටිවිති පඤ්ඤා බල. හොඳටම අවිද්‍යාව ලැබෙනවා. අපිට මේ මේ සත්‍ය වගේ ධර්ම තියෙදී අපේ හිත කාමීත්‍යචාරක කියනවා. ඒ නිසා කාම ආශාවකට කියනවා. ඒක ගන්න හොඳටම මේ රජ කරන්නේ අවිද්‍යාව. නමුත් ඒක කලබල වෙන්න දෙයක් නෑ. මේකේ ආත්ම ස්වરૂපයක් නෑ. මේවා වෙන්න පුළුවන්. කලබල වුණොත් කොලස් කටේවත් අස්දාගන්න බැරි වෙනවා. ආන්නේ විදිහට මේ අවිද්‍යාව අපේලාගේ කම්පා නොවීම තමයි විද්‍යාව කියන්නේ. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා අවිද්‍යාවේ ප්‍රතිභාගය තමයි විද්‍යාව. අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් දැන ගැනීම තමයි ඥානය කියන්නේ. විද්‍යාව කියලා කියන්නේ. දුරු කිරීම නෙවෙයි. දුරු කරන්න ඉස්සෙල්ලා අවිද්‍යාව විද්‍යාව වශයෙන් දැනගන්න ඕනේ අස්පනාකට ලේපිට. ඒක උගා කඩු යෝගාවචර තේරු කරගන්න. යෝගාවචර හිතන්නේ මේ පාරේ යනකොට අවිද්‍යාව නෑ යුත්ම තියෙනවා. බුද්ධත්වකම නෑවිත්ම තියෙනවා. අප්‍රමාදයට වැටෙන්නම හොඳ නැහැ. නිදිමත කවදාකවත් එන්න නරකයි. අශ්‍රද්ධාව වෙන්න නරකයි. ඒ කියන්නේ කවදාකවත් පන්නරේ හිටින්නේ නැහැ කියන එක. අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව වෙනවා. අනිවාර්යයෙන්ම කුසීතකම එනවා. අනිවාර්යයෙන් ප්‍රමාදයට වැටෙනවා. අනිවාර්යෙන් උද්ධච්චකම එනවා අනිවාර්යෙන් අවිද්‍යාව පහළ වෙනවා ඒ පහළ වුණාම ඒකට ධර්මතාවයක් විදිහට සලකලා අස්පනා පිට මේ චිත්තක්ෂණේ හිතේ මේ මොහොතේ පවතිද්දිව. ඒක දැක ගැනීම එකටයි සාන්දෘෂ්ටික ඵලය කියන්නේ. ඒ දැන ගැනීමෙන්ම අවිද්‍යාව විද්‍යාවෙන් දැන ගැනීමෙන්ම විද්‍යාව පහළ වෙනකොට අකාලිකවම ඥානය පහළ වෙනවා. අන්නේවැනි සෙල්ලක්කාර ගතියක් අන්නේවැනි සූදානම් ශරීරයක් නැතුව මේ විපස්සනාවම. ඒකයි සමස්තනික මේ ආගම මේ දේශනාව ආගමක් කරන්න බැරි උතර තමයි. එයා ආගමක තියෙන සදාචාර ගති ඉක්මවන්න වෙනවා. සදාචාරයේම නැතිකම තේරුම් ගන්න පුළුවන් දෙයක්. මනුස්ස හිතට ගෝචර ධර්මයක්. ආ මේක දැනගන්න නැතුව යන්න බෑ. ඒ නිසා මේක දර්ශනයක්ද? මේක ආගමක්ද? මොනවාක්වත් මේ අපිට ඕනලක තියෙන මේකෙන් තියෙන රාග දෝෂ මොහ දුරු කිරීමයි. රාග දෝෂ මොහ තියෙන තාකල් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? අර ඒකෙන් ඇතිවෙන ඒ විඝාතය ඒකෙන් ඇතිවෙනා වූ අන්ධකරණ අචක්කුකරණ නිබ්බාන නිවනට විරුද්ධ වෙන ගතිය විඝාත පරිලාහය දිගින් දිගට දිගින් දිගට සිද්ධ වෙනවා. ඉතින් ඒකේ මේ සියලු දේවල් තියෙද්දි අපි සංසාරේ මෙච්චර කල් ඇවිල්ලා තියෙනවනේ ඒ නිසා ඉච්චර කලබල වෙන්න දෙයක් නැහැ. දැන් ඒක සතිය තුල සතිය ආලෝකයේ තුල සමාධි ආලෝකයේ තුල ඒක ගන්න පටන් අරගත්තොත් අපි ඒක පිළිබඳව පරිවේශනාකාරයක අරගෙන නිකන් සතෙක් නිරීක්ෂණය කරනවා වගේ ඒ සෑම දුර්වකමක්ම ඒ සෑම ක්ලේශයක්ම ඒ සති ආලෝකයක්. සමාධි ආලෝකයේ අර්ථ පරික්ෂා කරන්න ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ සර්වජන් වහන්සේත් අකාලිකෝ මේ දේ තමයි කරන්නේ. උන්වහන්සේ දෙක අපි වෙනුවෙන් කරන්න බෑ. අපිට අපේ ප්‍රේම මිතුරන් වෙනුවෙන් කරන්න බෑ. අපිට කළ හැකි සිද්ධිය වතු වුණාට පස්සේ ඒ සිද්ධිය තුල තියෙන හොඳ නරක දෙකම මේ සත්‍ය ආලෝකයට යට කරපුවාම හොඳ නරක දෙකේ වෙනස නැති වත්තම. දේවා පුදු ධර්මතා පමණක් බව දන්න මට්ටමට ගියොත් විතරයි ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හොඳ නරක බෙදෙන තා හොඳ ආත්මයක් කරගන්න හදනවා නරකේ අයින් කරන්න හදනවා. එතකොට රාග දෝෂ පහළ වෙනවා. ඒ නිසා මේ රාග දෝෂ වල හානිකර ගතිය නැති කරන්න නම් ඒ රාගයේ මේ මුලය, මේ මැදය, මේ අගය කියලා දැනගන්න. ඒ වගේම රාගය නැති හිතෙත් මේ මුල, මේ මැද, මේ අගය කියලා දැනගන්නවා. ඇර රාග ප්‍රහාණයක් කරන්න. ඒ නිසා මේ අකුසලය අකුසලයේ වශයෙන් වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඉවසන ගතිය කුලප්පු වෙන්නේ නැති ගතිය අත්‍යවශ්‍යයි කොරස් කටේවත් අත දාගන්න බැරි වෙනව කලබලකාරයට ඒ නිසා ඉහළට යනකොට අකාලික ධර්ම මතුවෙන්න මතුවෙන්න ඒ බුද්ධලයා මේ හොඳටම ගිනිකොන්දමක් තිබුණා ඒක දිහා බලාගෙන නොසලී සිටීමේ ශක්තියක් ඇති වෙනවා ඒක අනිත්‍යත්වෙන් පේන මේ කැක්කමක් නැති පපුවක් නැති මේ දුර්වලකමක් විදියට. නමුත් මේ යෝගාවචරය දැනගන්නවා ඒ කාලික වූ මේ සාන්දෘෂ්ටික වූ ඒ සදාංග වශයෙන් එතන ඉතල ලැබෙන නිවන සාක්ෂාත් කරන්නට නිවනේ తాවකාලික මුත්‍යක් ලබන්න මේ දේවල් කෙරේ නොසලී සිටීමේ ශක්තිය ඇතිකරන්න ඇතිකරන්න තමයි තියෙන එක පරිචයෙන් පුරුද්දෙන් කුංචියට පටන් ගන්න ලොකු වෙලා ලොකු වෙලා යෑමෙන් තමයි කරන්නේ අවසානයේ මේ අකාරික පදයේ හොඳතෝම උච්චතර අවස්ථාව වශයෙන් කුළු ගන්නවන්නේ ඒ සංකාරෝපේ ඥාන. ඊට පස්සේ ඇති වෙන අනුලෝම ගෝත්‍ර භූතාන වලින් පස්සේ ඇති වෙන මාර්ග ඥානය. එතෙන්දී ඒකට සූදානම් වෙන පරිසරය තමයි කියන්නේ සංඛාරෝපේක්ඛාව කියලා සෑම සංස්කාරයක් විශේෂයෙන්ම සම රසය පහළ වෙනවා. උපේක්ෂා කරනවා. කිසිම දෙයක් හොඳයි කිසිම දෙයක් නරකක් නැහැ. එන සෑම දෙයක්ම සබ්බේ සංඛාර කියන පදේට යටෙනවා. ඔක්කොම කෙරේ උපේක්ෂා වීමයි සිදුවේ. එහෙම නැතුව ධර්ම પરම්පරාව අනුලෝම වෙන්නේ නැහැ. ධර්ම પરම්පරාව ගෝත්‍ර භූ වෙන්නේ නැහැ. ධර්ම પરම්පරාව මාර්ග ඥානකට යන්න බෑ. ඉතින් මේ පුරාම අපි කරන්නේ භාවනා තුලින් මෙතෙක් කල් අපි ඒ කරගෙන ආපු මේ සංඥා අපි දරාගෙන ආපු මේ වේදනා නැත්නම් වින්දන එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ බොහෝ කොට ඇසුරු කිරීමෙන් ඒ වගේ තියෙන බලපෑම අඩු කරලා ඒ වගේ තියෙන විවරණ විචිත්‍ර ගතිය අඩු කරලා මේ ඒ දේවල් ඒ ඒ තැන් වල ඇති හැටියෙන් පවත්නවා මිස අහක යන නයි කොඩක් වේදාගන්නේ තත්ති තමයි. ඉතින් අන්නේ ඒ පැත්තෙන් බලනකොට මේ අකාලික ගුණය බුදුරජාණන් වහන්සේ අත් කරපු දෙයක්වත් කිසියම් දෙයක් නෙවෙයි මේ සාන්දෘෂ්ටික ස්වාක්ඛාත ධර්මයක අත්‍යවශ්‍ය අංගයක්. මෙලොව වශයෙන්ම අත්දැක ගන්න පුළුවන් ගතිය. ඒකට හොඳම නිදර්ශන තමයි අනිකුත් සෑම ආගමක්ම දුරක් අහතයි අනිකුත් ආගම් සියල්ලකම මේ සාන්දෘෂ්ටික ගුණේ නැහැ. Tamanට දැක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට කාගරි උදව්වක් ඕනේ කාලිකට. අකාලිකට. ඒ හැම වෙලාවෙම මේ ජීවිතේ බෑ. මෙන්න මෙවැනි මිනිස්යන් අතර මෙන්න මෙවැනි දර්ශනයක් පවතින ඉන්දියාවේ සර්වඥන්සේ විතරයි පළවෙනි වතාවට અભීත නාගයක් ආහල නාගයක් නාදයක් නැගුවේ මේක සාන්දෘෂ්ටිකයි මේක අකාලිකයි ඒ උන්වහන්සේ මේ මේ වාදෙට අනුගේ සික්කණ්ඩ ඡන්දෙ දිනන්න කරපු එකක් නෙවෙයි. උන්වහන්සේක සාක්ෂාත් කරලයි මේ දෙකලේ අන්න එවැනි වූ කාලිකත්වයක් පිළිබඳව සලකන කාම ලෝකේ, කය පිළිබඳව සලකන ලෝකේ අකාලික ධර්මයකට Tamanපත් වෙලා ඒ අකාලික ධර්මයේ ස්වකහාතව මුලමැද මුල යහපත් මැද යහපත් අග යහපත් ක්‍රමයට දේශනා කිරීමයි බුදුහාමුදුරන්ගේ තියෙන ඒ පරිගම්බිදා ප්‍රාප්ත ගතිය. අත්ත ධම්ම නිරුක්ති ප්‍රතිභාන කියන විදිහට මේක මේ සාමාන්‍ය දෙන්නා කනබොන මිනිස්සුන්ට පවුලට කරක මිනිස්සුන් දේශනා කරනවා කියන එක අවබෝධ කරනවට වැඩිය අමාරුයි. ඒක හොඳට තේරෙනවා මේ පසේ බුදුරජාණන් වහන්සේ නමකත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකත් අතර ඇති වෙනස. ඇත්තටම පසේ බුදුරජාණන් වහන්සේත් මේක ස්වයම්බූ ඥාණයෙන්ම අවබෝධ කරනවා. උන්තුන්නාසනේ කියලා දෙන්නවා. අඩුපාඩුවක් නැහැ. කියලා දෙන්න ගන්න. ඉතින් ඒකකොට අපිට පේන්නේ පසේ බුදුහාමුදුරන් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ගොළු බුද්දයි. කියන්න බෑ. සම්මා සම්බුදුරජාණන්තුම ඉර පෑවෝ වගේ හඳ පෑවෝ වගේ උන්වහන්සේගේ ධර්මයේ තියෙන ස්වකහාත ගුණය කියන්නේ මේ තාමත්ම sannivedanaya දුෂ්කර වූ මේ දේවල් මුල යහපත් නැද යහපත් අගේ යහපත් ක්‍රමයේ දේශනා කරන ඒ එතන එතන විඳ ගන්න පුළුවන් සාන්දෘෂ්ටික භාවයේ තුලින් අකාලික භාවයේ පෙළගන්න. ඒකට යම් කිසි කෙනෙක් මේ මොහොතට පහිනකොට කරවටක් කියා ධන ශක්තියක් මේ කුකුල මට්ටමට ගියා, නැබ මට්ටමට ගියා, තන මට්ටක් ගියා, උරහිස මට්ටමට ගියා කියලා බැහැ ගන්න බැහැ ගන්න බැහැ ගන්න ඒ පුදුලයි අකාලික ගුණෙ එන්නේ එන්නේ එන්නේ එන්නේ අත්දකින්න. මේක ਸਰවඥානික අධිකාරියට ලක් වෙලා නැහැ. නමුත් ඒ අත්දකින්න නම් අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ මැදමාවත දවසින් දවස තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්න තේරුම් නොගන්න තාක් එතන එතන හිර වෙනවා. එක තැනක නෙවෙයි කීප පොළක හිර වෙනවා. නමුත් මුල් 1 2 හරියට තේරුම් අරගත්තට පස්සේ අනිත් දවසේ Tamanට මේක තේරුම් කරගන්න පුළුවන් තත්ත්වය කවුරුහට කියනකොටම වටහා ගන්න පුළුවන් තත්ත්වය එනකොට Tamanට තේරෙන පටන් ගන්නවා ඒක අර ඉංග්‍රීසියෙන් කියන්නේ ඉලෙක්ට්‍රික් කියලා. අත තියෙනකොටම වදින ගතිය වගේ කාලික බව අති යටපත් කරලා අකාලික බව එන්න පටන් ගන්නවා. එතකොට නම් ඒ අර මේ බණ පොත් කියවන කාලය වගේ එහෙම නැත්නම් බණ භාවනා නොකර ධර්මානුකූල වෙන කාලයට වැඩිය අකාලික ගුණේ මතුවෙන්න මතුවෙන්න සරුවචනාංශ කියන්නේ කවුද? යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන විදිහට ධර්මයේ දැකීම තුලින් සර්වඥාන්සේ දක්වන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම අපි සජීවී ශාසනයක් කියලා එකිනෙකාට එකිනෙකා අපි අත්වල් බැඳගෙන කරණ තියෙනවා. එහෙම නැත්නම් මේක කාලික කියන නමට දාගෙන නිවන් සැප ලැබේවා කියලා මරණයට පස්සේ බෝඩ් ගන්න එක නෙවෙයි. ඒක බුද්ධ ධර්මයක් කියලා ගන්න එපා. එතකොට වෙන්නේ පැහැදිලිවම අකාලික ධර්මයේ කාලිකව බවට පත් කරගන්න. නිසා හෙට බෑ. දැන් මම දැන් මෙතන. ඉතින් අකාලික ගුණය වදින පික්වදින ප්‍රධානම චෛත්‍යකේ තමයි සතිය. මොකක් අප්‍රමාද. නිසා කර්මචනාංශයේ තමගේ සාරෝ ඒ සියලු ධර්ම කොටස අප්‍රමාදයේ කියන එක තනි පදයේ අතට දාලා තියෙනවා. මුනවාසේ සඳහන් කරනවා ඒක ඇතාගේ අඩිය තුල ඕනම වනසීපාදයේ අඩිය ඇතුළට දානවා. ඒ වගේ හත්ති පද උපමාවෙන් උන්වහන්සේ මේ අප්‍රමාද ධර්මයේ මතු කරගන්න. මේ තුලින් තමයි අපිට අකාලිකත්වයට යන්න පුළුවන්. ඒ වගේම මේ තරු දහහක් අතර මැද හඳ බබළුවා වගේ අනිකුත් සියලුම ධර්ම මැද අප්‍රමාද ධර්මයේ බබළුවා. ඒ වගේම ඕනම කාලක ලෝකේ ශක්තිධර කෙනෙක් පහළ වෙනවනම් ඒ රජුරෝ යන යන දේශේ යන යන ද්වීපය ඒ රජුරවන්ට බාර දීලා ඉන්න රජුරෝ යෝ රජකම් බාර ගන්නවා. අන්න ඒ වගේ ශක්තිධර රජකමක් කියලා කියනවා මේ අප්‍රමාද ධර්මය. ඒ වගේම අප්‍රමාද ධර්මය ගිහි සැපයටත් මේ අබිනිෂ්කව සැපයටත් නික්කමසිත සැපයට ගේහිත සැපයටත් දෙකම එකාකාර උදව් කරනවා ඒක අනිවාර්යයෙන්ම ආගමට ධර්මෙත් නෙවෙයි දෙකටම උදව් කරන නිසා එක ගලකින් කුකුරක්ම කඩලා දාන්න පුළුවන් ක්‍රමයක් කියලා කියනවා අඹ වට්ටියක් කියලා අඹ වල්ලකට නැට්ටට ගැහුවොත් gediye පොකුර පිටිම වැටෙනා වගේ අප්‍රමාදය අල්ලගත්තොත් දිගටම කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මේ අකාලික බවයි මේ සතිය කියන මම දැන් මෙතන කියන ස්වභාවයයි අප්‍රමාදය කියලා කියනකොට පමා නොවි අරමුණ මතුවෙනකොටම එතන ඉන්න ගතිය. මතුවලා යහපත් දෙහවට දෙපර බල බල බෝධිලිම වාගේ කටයුතු කළ බෑ. අරමුණ එනකොටම එන්න නම් ආධිනිකයට බෑ ඒක කරන්න. දවස් ගාණක් මහන්සි වෙලා මේ වගේ රිට්‍රීට් එකක ඉඳලා එන්නකොටම පුරුදු වෙන ගතිය ආවට පස්සේ ඒක දිගින් දිගට දිගින් දිගට කැට කැවීමෙන් තමයි ප්‍රමාණ වීම අරමුණට ප්‍රමාණ වීම රාගයක් එන්නකොටම ඇල්ලුවොත් නියපොත්තෙන් කඩන්න පුළුවන් තරමට රාගෙ මිලකයි. ද්වේෂයක් එන්නකොටම ඇල්ලුවොත් ද්වේෂෙත් මිලකයි. මොහේ එනකොටම ඇල්ලුවොත් මොහෙත් මිලකයි. ආනාපාන දෙක ශබ්ද වේදනා හිතිවිලි ඕනම ධර්මතාවයක්. එන්නකොටම ඇල්ලුවොත් ඒක බොහෝම මෙලකක්. කඩන්න පුළුවන්. ඉතින් ඒක එක සැරේ ගන්න බෑ. කරගෙන කරගෙන යනකොට තමයි මේ කාලිකයි. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කාලිකයි. ඒක කරගෙන කරගෙන යනකොට ගැම්ම එනකොට අකාලික තත්ත්වයට යනකොට තේරෙ තමයි ගොළු වෙනවා. ඒ මොකද කාටවත් මේ කිව්වට මොනම ක්‍රමයෙන්වත් පිළිගන්නේ නැහැ. ඒගොල්ලන් ඕන කරලා තියෙන්නේ මේක මොකක් හරි සමීකරණයක් මාර්ගයෙන් නැත්නම් ඉන්ජෙක්ෂන් දෙකක් මාර්ගයෙන් නැත්නම් ඔපරේෂන් එකක් මාර්ගයෙන් මේක ගන්න පුළුවන් නම් ඉක්මන් කරන්න හදනවා. කවදාකවත් එහෙම එකක් බෑ. ප්‍රතිපදාවෙමයි කරන්න තියෙන ප්‍රතිපදාවේ මුලින් කාලික බව ඉදිරියට යන්න යන්න යන්න අකාලික බවක් ඇති වෙලා ඉස්සරහට යනකොට තමයි ඒ ඉදිරියට අපි සාකච්ඡා කරන දේ ඕපනයික ගතිය. ඒකෙන්ම අරගෙන යන ගතියක් තියෙනවා. තල්ලු කරගෙන යන ගතිය ඉන්නේ මේ අකාලික බව පන්නරේ ඉන්නකොට. අකාලික බව චිවුන වෙනකොට එතකොට ඇත්තටම මේ භාවනා ජීවිතේ යෝගා ජීවිතේ අමාරු කොටස ඉවරයි. මේ කාලික කොටස තමයි හරි අමාරු. මේ කොටසට ශ්‍රද්ධාව, විද්‍ය, සති, සමාධි ප්‍රත්‍ය ගොඩක් ඕනේ. පහු වෙනකොට ඒක ඒක විසින් පෙරලෙන්න පටන් ගන්නවා. ඉතින් අපි අර මුල් කාලේ හැම කෙනෙක් කෙරෙහිම අනුකම්පාවෙන් කරුණාවෙන් එවැනි අකාලික ධර්මයේ කටයුතු කරනකොට හැම කෙනෙකුට හැම කෙනෙක් උදව් කරගෙන ඔලුව උස්ස ගන්න. වතුරෙන් ඔලුව උස්ස ගන්න උදව් කෙරුවොත් ඉස්සරහට ඒ පුද්ගලයා දන්පණි ගහගෙන ගොඩ එන තත්යකට ඇස් කරන්න පුළුවන්. ඒක නිසා අපි මේ යෙදී සිටින්නේ අන්නෙවැනි අකාලික ධර්මයකයි. ඒ අකාලික බව ජීවිතයේ තුලම සාක්ෂාත් කරගන්නයි. එහෙම සාක්ෂාත් කරගත්තාම ඒක පෞද්ගලික වැඩක් නෙවෙයි. පෞද්ගලිකක් තමයි. නමුත් අනිවාර්යයෙන්ම ඒක සාසනික සේවාවක්. ඒක සාසනික කටයුත්තක් නිසා එවැනි දෙයකට කැප කරනකොට එවැනි දෙයකට හිත යොදනකොට සාසනය ගැන හිතන්න. පුංචි පුංචි දේවල් වගේ හෙට්ටු කරනකොට මම මාගේ හැඟීමෙන් පටු හැඟීමෙන් බලන්නේ නැතුව අපි මේ සාහසනික මෙහෙවරක් සාහසික බාහිර දූරත්වයක් මේ උසලන්නේ කියලා කටයුතු කරුවොත් අපිට ඇත්තටම මේට වැඩි දැරීමේ ශක්තියක් තියෙනවා. මේට වැඩි උසුලා දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් පිළිස ඔක්කොගේ මෙහෙම එන්න පටන් අරගත්තොත් ඒක නිකන් මේ අර දැල උසුලපු වටුවන්ගේ ප්‍රශ්නේ වගේ ඕනේ මාර පාශයක් උසලා දාන්න පුළුවන් ශක්තියක් තියෙන නිසා කවදාහවත් මේ ශාස්ත්‍රික වැඩ කරන්න යනකොට අහවලා මේක කරා. අතනින් මේක වුණා. අර වෙලාවේ මේක වුණා කියලා හිතන්න එපා. ශාසනය පවතින්නේ මම දැන් මෙතන. මම නෙත්තං කවුද යකෝ? දැන් නෙවෙයි නම් කවද්ද යකෝ? මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ කියලා පොතේ ලියාගන්න ගයි. එච්චර. කෙරෙනවා නම් වැඩේ මම දැන් මෙතන. නැත්තං කවදාකවත් එන්නේ. ඉතින් මේ ආකාරයෙන් සියලු දෙනාටම අකාලික ධර්මයේ වැටේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත ගන්න බලන්න. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ